සාසාදු අනුමෝදාමි මොදි ඒ පාර හිටපු නෑ අන්න අනිත්‍යයි තියෙනවා කියලා මතක චතුක්‍රම ගාන බුද්ධ දාන කොට තියෙනවා හතරෙනි පොත නෙමෙයි. හතරේ පෑන්ට මේ සමාධි භාවනා. නෑ නෑ හතරේ පොත නෙවෙයි. දෙක. චතුක නිපාතේ. මේක මේ චතුර්ථ භාගනේ. මේකේ චක්ක නිපාතේ තියෙනවා. පටන් ගන්න තියෙන්නේ. මම එතකන් මේක කරන්න ඊට පස්සේ අපි ඉදිරිපත් කරනවා. නැයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි. නිවාසික පාසකමතුරු සම්බන්ධ කරන අපි මේ සෙනසුරාදා පවත්වන ධර්ම සාකච්ඡාව ඉතින් අද ගොඩාක් වැඩ ඉහළ අරන්නේ වැඩේ දවස නිසා ධර්ම සාකච්ඡා 30යි දෙනද්ද කියන විශ්වාසයක් තිබුණා. නමුත් අවස්ථාව හැටියට අපිට බාධාකින් තොරව පාත්තගෙන යන්න පුළුවන්. ඉතින් අපි මේකදී කරන්නේ මුලින් විනාඩි කිහිපයක් අරගෙන අපේ විවස්ථාව සීපත් කරගන්නවා. ඊට පස්සේ ඉදිරිපත් වෙච්ච යෝජනා කරගත්ත සූත්‍රයක කොටසක් අරගෙන ඒ කොටස අනුව අපි සාකච්ඡාවට මාතෘකා සපයා ගන්නවා. ඊට පස්සේ සම්බන්ධ වෙන අයගේ මනාපේ පරිදි එක විවුර්ත ධර්ම සාකච්ඡාවක් බවට පත් කර ගන්නවා. බොහෝ විට මේ මෙල්බන් වල ඉඳලා භාවනා කරන පිරිසක් ටෙලිෆෝන් එකකින් අපිට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අනුව අපි සභාවට මතුවෙන ප්‍රශ්න අනුව පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු ඉතින් අනුව ඉස්ලාම අපිට තියෙන්නේ විවස්ථාව කීපත් සීපත් කරගන්නයි මේක විවස්ථාව කියන එකෙන් අදහස් කරන්නේ අපේ ශ්‍රී කල්යන යෝගාසන සංස්ථාවේ කතිකාවතයි ඒකේ දිනචරියාවයි අද අපිට වාරේ පැමිණලා තියෙන්නේ යෝගාචරිය යෝගාසුමි කතිකාවතේ දෙවෙනි කොටස ඒ කියන්නේ විවස්ථා 54න් 27 ඉඳලා 54 දක්වා විවස්ථාවලට සියලු දෙනාගේ දැනගැනීම පිණිස මම ඒක කියවනවා කාටත් <clears throat> නැත්නම් කාගේත් අවධානයේ ඒ විදිහට යොමු වේවා කියලා කරුණාවෙන් මතක් කරනවා.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 නවට්ටති හසන්තේන ගන්තුං චේවනිසීදිතුං වත්තුස්මින් හසනී යස්මින් මිහිතමත්තන්තු වට්ටති යුහෙයින් ආරාමේද ගමේද සුදුසු කරනක් වූත් මද සිනාවක් මුත් මාත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේඛං අච්ඡන්තේන අප්‍රමත්තේන භික්ඛුනා කප්පියේ හින කාතබ්බා ආමිසත්තාය ලෝලතායි <clears throat> යෝහෙයින් කැපදෙයිද ලොල් නොවිය යුතුය දාගැබ් බොමලු හැමදෙමින්ද ගඳ දුම් මල් පහන් ඇදෑ පුදුමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුවාඩුකම් කීම් ආදී කතාද විෂභාගගතද නොකළ යුතුය. වැඩිමාළු සංගුණා ආදර ගෞරවය ඇතුව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාල්ලා ආදරය නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි මෙහෙම සම්බන්ධ වෙනවා. හොඳයි මේ අපි හිතුවේ අද සාකච්ඡාව කරන්න බැරි වෙයි කියලා වැඩ ගොඩක් තිබුණා. නමුත් මේ යෝගේ යෙදුණා අපි මේ ඉන්නේ විවස්ථා කියවන මට්ටමේ. ඒ නිසා මෙතනදලා සම්බන්ධ වෙන්නේ කියලා කරුණාවෙන් මතක් කරනවා. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. වැඩිමහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහදිය පහළ වෙනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තෝ වනං රාජානෝ මුත්තාමනි විභූෂිතා යතා සෝභන්ති අතිනෝ සීල භූෂණ භූෂිතා යනු හේයින් සීලාභරණේම මුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තිකිලමථාන් යෝගයට ආයත් වෙන කෂ්ඨ වෘත දුෂ්කර ආසන ආදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගිකකම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර ඇදීනෝගේ කරුණක් පැමිණ කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්න දුතාංග ආදී ආචාර්ය උපාධ්‍ය ආදීන්ට මුත් ශිෂ්‍යන්ට නොදැනෙසේ කල යුතුය. නබික්කවේ කේනචි පරියායන ජාතරෝ ප්‍රත්‍යං සාදී තබ්බං ඊපදාල බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම මුදල් යනුම් පිළිගැනීම බැංකු රක්ෂණ ආසන බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තොන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුයි. අනවසරයෙන් යමෙක් කියවි නම් නැවත භාර නොගත යුතුයි. යෝගාශ්‍රමීය කාර්ක ස්වභාවය අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම කළ යුතුයි. එසේ නොමැතිව හිතමත ඉදි කරන යෝගාශ්‍රම සීනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් කරන කොට ගත යුතුයි. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවට ආයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරණු ගත යුතුය. නැවතී සිටින් තැනකින් අන්තරකට යෑමේදී වැඩිහිටියන්ගේ අවසරපත්‍යක් රැගෙන යා යුතුය. සීරිචාරි වැවිදින අකීකර ශිෂ්‍යයන් කාර්ක සභාවේ නීමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාර්යකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුය. භික්ෂු සාමණේර සංගණ්ණ ලේඛනයක් වර්ෂය අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායි සංඥාලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කර යුතු බැවිනුත්. උපසම්පන්නාන උපසම්පන්න ප්‍රකාශපත් ලියාපදින කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවිනුත්. යෝගාශ්‍රමයේ සේනාසනයන් නී පැවිදි වූදු පැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් උපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. වරුප සම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදානුකූලව යෝගාශ්‍රමයේ ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. වද්ද සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී සාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනුම ඇතුවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමයේ සීල සේනාසනයන් නියෝගාචර දිනචර්යා කතිකාවත අඩමසකට වරක් කියවා මේ පරමාර්ථයේ සීගන්විය යුතුය. මේ નિયમિત ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන් ශිෂ්‍යනට තුන්වැල දක්වා වාද කොට වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණීන් බැහැර කළ යුතුය.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 භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්තති අත්ති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පන් සම්පජ සම්පජ සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤ සංවත්තති අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානම් khයාය සංවත්තති සිංහලට කියන්නේ මහණෙනි මේ සමාධි භාවනාව සතර දිනකි කවර සතර දිනෙක්ද මහණෙනි වඩන ලද බිහිලි කරන ලද සමාධි භාවනා එක් දුටු දැමි සුව වෙහෙර පිණිස පවත්නේ වේ මහණෙනි වඩන ලද බිහිලි කරන ලද සමාධි භාවනායක දිව්‍ය චක්ෂුර් ඥාන දර්ශන ප්‍රතිලාභය පිනිස පවත්නේ වේ මහණෙනි වඩන ලද බිහිලි කරන ලද සමාධි භාවනායක ස්මෘත සම්ප්‍ර සම්ප්‍රඥාණය පිනිස පවත්නේ වේ මහණෙනි වඩන ලද බිහිලි කරන ලද සමාධි භාවනායක ආශ්‍රවක්ෂය පිනිස පවත්නේ වේ මේක ඇත්තටම මේ සමාධිය පිළිබඳව ਸਰවඥ මතය විස්තර කරනවා. සමාධිය කියන එක හැම ආගමකම නැත්තම් හැම පුද්ගලයෙක්ම කැමති වෙච්ච මානසික තත්ත්වයක් අපි කියන හිත කීකරු වෙනවා, තැම්පත් කරගන්නවා කියන එක. සමාධිය අනිත් පැත්ත තමයි අසමාහිත හිත, වික්ෂිප්ත හිත, අන්‍ය විහිත හිත, ගම් අවිසිච්ච මීමැති පොඩි වගේ කිසි ස්පාසාවක් නැති, සාන්තියක් නැති ගතිය. ඒ නිසා සමාධි භාවනාව ਸਰවඥාන්සේ ලෝක පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉඳලාම තිබිච්ච දෙයක්. හැබැයි සර්වඥාන්සේගේ විශිෂ්ට ඥානයක පන්නරේ තිබ්බා. ඒක හොඳට ගැලුනයිස් කරලා හරි ගැසලා දුන්නා මේක වැඩ ගන්න හැටි. එහෙම නැත්නම් මිනිස්සු සමාධියට වාල් වෙනවා. සර්වඥාන්සේ මිනිස්සයාට සමාධිය වාල් කර ගන්න හැටි කියලා දුන්නා. නැත්නම් මොකද දෙනෙක් සමාධිය ගන්න හිතාගෙන নানা ප්‍රකාර දේවල් කරනවා. හුඟක් ඔය මත්ද්‍රව්‍ය, මත්කුඩු, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂ මේ දූර්තේ ඔය හැම එකක්ම ඇති කරන් තියෙන අර හිත ඇවිසිච්ච හිත එක එකලස් කරගන්න. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? හිතගතයි දෙකම සදාකාලික ලෙඩෙක් පාටපත් වෙනවා. සර්වචන්නාංශයේ සමාධි භාවනාවක් උගන්වනවා. ඒ උගන්වන ක්‍රමේදී සමාධියට වාල් වෙන්නේ කුඩු ගැහුවා වගේ ඇබ්බැහියට යන්නේ. මන්න ඕන වෙලාවට වැඩ ගන්න. වැඩ අරගෙන අවශ්‍ය නැති වෙලාවට පැත්තක තියෙනවා. ඉතින් අන්නේ විදිහට සර්වඥ විග්‍රහයට බලනවා සමාධි භාවනා ක්‍රම හතරක් සර්වඥාන්සේ දකිනවා. ඒ නිසා චතස්සෝ ීමා භික්කවේ සමාධි භාවනා. මහණෙනි මගේ සර්වඥතා ඥානෙ හැටියට සමාධි භාවනා හතරක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සොන්න අපි ලයින් එක කට් වුණා අපි. කොහෙන් වුණාද දන්නේ නැහැ. මේ පැත්තෙන් සාමාන්‍ය හොඳයි. අපි පුළුවන් තරම් ප්‍රයෝජන ගනිමු. එතකොට චතස්සෝ ඊමාබික්කවේ සමාධි භාවනා කතමා චතස්සෝ. එතකොට පුත්‍රයන්හසේ ප්‍රශ්නයක් අහනවා. මේ භාවනාවේ සමාධිය කියන එක සමාධි භාවනා જાති හතරයි මොනවද ඒ හතරයි? අත්තිබික්කවේ සමාධි භාවනා බාහුලා බාහුලී කතා ditthi dhamma sukha viharaය සංවත්තති. මහන්නේ මේ සමාධි භාවනාවක් තියෙනවා. ඒක හොඳට හුරු කරගත්තට පස්සේ ඒක අතර අතර ගත්තට බාහුලීගත කෙරුවයි කියලා කියන්නේ වශී කරගත්තට පස්සේ නාශනෝ දාගත්තට පස්සේ ditthi dhamma sukha viharaය සංවත්තති. කවුරු මොන જાතිය ලෝකෙට ඇවුණත් Tamanට විවේකය මේ දිෂ්ඨ ධම්ම වශයෙන් මේ මේ ජීවිතයේදීම සැප පිණිස ඒ සමාධි භාවනා හේතු වෙනවා. ඉතින් මේ සමාධි භාවනා සැපදන්නේ නැති අය තමයි මේ රූප රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින් පහසෙන් සමාධි භාවය ඉල්ලන්නේ. එහෙම නැත්නම් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සැප ඉල්ලන්නේ සමාධි භාවනාමේ සැපේ දන්නේ නැති අය. ඒ නිසා සමාධි භාවනාමේ සැපේට කියනවා නිරාමිෂ සුඛය කියලා. ඒක රූප බලලා නෙවෙයි ගන්නෙ, ඇහෙන් නෙවෙයි ගන්නෙ, ශබ්දාලා නෙවෙයි ගන්නෙ, කනෙන් නෙවෙයි ගන්නෙ. ගඳ බලලා නෙවෙයි ගන්නේ නාසයෙන් නෙවෙයි ගන්නේ දිවිනුත් නෙවෙයි රසෙමුත් නෙවෙයි පහසෙමුත් නෙවෙයි කයමුත් නෙවෙයි නමුත් ඒ සියල්ල නැති කරන රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ රස නැති. එතකොට ඇති වෙන මේ ගතියට ditta dhamma sukhe පිණිස පවතින සමාධිය කියලා කියනවා. ඉතින් ඒක නැත්තම් ඇත්තටම කවදාකවත් මේ ජීවිතේ නරතු කරන්න බෑ. ඒකයි අපි දවසට පැය 6ක් විතර නිදාගන්නේ. මේ නිදාගන්න වෙලාවේදී ඔක්කොගෙම අපි සමුගන්නවා. කොච්චර රූප තිබුණත් රූපෙන් සමු ගන්නවා ඇස් දෙක වහ ගන්නවා. ශබ්දෙන් සමු ගන්නවා ශබ්ද නැත්නම් කරනවා බුදිය ගන්න. ගන්ධ රස දෙක තියාගන්නේ නැහැ. පහස ඇඳේ බෙඩ්ෂීට් එක හරි දැනෙනකන් නිින්ද ගිහිල්ලා නැහැ. කවදාරි අපි මුද්ද සුඛ යහනාවක යහනාවක යහනාවක ඉන්නකොට නිින්ද ගියයි කියලා කියන්නේ ස්පර්ශයෙන් අයින් වෙන්න ඕනේ. ඒ නිසා නිින්ද යන වෙලාවේදී මොකක්වත් නැහැ. ඒ නිසා දවසේ පැය 18ක් වැඩ කරන මනුස්සයා පැය 6 නාගත් නැත්නම් එහෙම දවස් 3ක් ගියකම පිස්සු වැදෙනවා. ඒ තරමටම මේ නිින්දෙන් තමයි අපි මේ පණ ගන්නෙ. අපිට මේ නිින්ද අක්‍රීය දෙයක් කියලා. නමුත් ඒ අක්‍රීය දෙය නැතුව සක්‍රීය දෙය කවදාවත් පවතින්නේ නැහැ. ඒක සරුවචනාංශේ නිින්ද කියන කුසීතකම වෙනුවට ප්‍රබුද්ධය තුලින් බුද්ධත්වයේ තුලින් මේ සමාධිය ඇති කරගෙන හැම ඉරියව්වකම විස්්‍රාම වෙන ක්‍රමයක් කියලා තියෙනවා. මොන වැඩක් කරත් කොයි දෙයක් කරත් බොහෝම විවේකීව විස්්‍රාමිකව කරනවා. ඒකෙදි මම දැක්කේ ඒ වගේ විස්්‍රාමිකව වැඩ කරන්න පුළුවන් ආදර්ශයක් තමයි ඥානාරාම ස්වාමීන් ඒ ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මොකක් හරි යදවිලා ඉන්නේ. මේ හිත නිකන් තියන්නේ. යකාය කම්මල වගේ නිකන් තිබ්බොත්. ඒ කරන වැඩි 100කට ඉඳගෙන වැඩි කරගෙන ඉන්නවා හැම වෙලාවෙම මොකේ කරේ යදිලා. නැත්තම් මේ තල්ලු කරගන්න මේසත් වෙන මේ මේසයනල පොතක් දිගහැරලා පොත හරි බලනවා. පාලියෙන් තියෙනක සංස්කෘතයට හරි දානවා. සංස්කෘතය සිංහලට හරි මොනවා හරි ලියනවා. කර්මාන්තයේ පිණිස නෙවෙයි. හිත යොදවලා තියන්නේ. හැබැයි ඒක කරන්නේ පොඩි බඩුවේ දරුවෙක් සෙල්ලම් බඩුවත් එක සෙල්ලම් කරනවා. එතකොට සමාධියක් තියෙනවා. ඉතින් එතකොට මේ කවදාකවත් අර නිින්ද නෙවෙයි. ප්‍රබුද්ධ භාවයේ තුල එන සමාධිය. ඒ ditthතම සුඛ විහාරාය විවේරණය පිණිස තියෙන සමාධිය ලෝක හැම කෙනාම ප්‍රිය කරනවා. හැබැයි උගෝ දෙනෙක් කැමති සදාචාරාත්මක වගකීමකින් තොරව ඒක ගන්න. බීම තුලින්, සූදුව තුලින්, ස්ත්‍රී දූර්තිය තුලින් නානා ප්‍රක්‍රම වලින් ගන්නවා. ඒකට කියනවා මද පමාද කියලා. මේ සමාධිය අනිසික්‍රමයට ගන්නවා කියනවා මජ්ජ පමාදට්ඨාන කියලා කියන්නේ මදයට පමාදයට හේතු වෙන ස්ථානවලට යන්න එපා. මොකද මිනිස්සයා සමාධියට කැමති ධර්මානුකූල ලබන හැටි දන්නේ නැහැ. ඒ නිසා මේ ටික සංසන්දනය කරන්න මදයට පමාදයට හේතු වෙන මජ්ජ පමාදට්ඨානයට යනවා. සර්වඥාන්සේ අප්‍රමාදී දේශනා කරනවා. අප්‍රමාදී දේශනා කරාට පස්සේ කාර්යබහුල ජීවිතයක් ගත කරත් පැත්තකට වෙලා හිටියත් ඒ සමාධිය Tamanට වඩා ගන්න පුළුවන්. එතකොට විස්්‍රාම වෙනවා. ඒ වචනේ ලොකු සංසික වචනයක් විස්්‍රාම වෙනවයි කියන එක අපි නම් 55 ඉන්නේ විස්්‍රාම ගන්නෙ. ඒක නෙමෙයි මේ කියන්නේ. වැඩක් කරනකොට කරන වැඩේ නිකන් පූසෙක් ඇවිදින්නා වගේ පොඩි ළමෙක් සෙල්ලම් බඩු කරන්න සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනවා වගේ ඒ සෙල්ලම් ගමනේම තමයි වැඩේ. ඉතින් ඒක මේ සෙල්ලමෙන් ඒ වැඩේ කරන එක තමයි ඔය දැන් බැලේ dance චීකොන් ඒ වගේ තායිචි ඔක්කොම කරලා තියෙන්නේ ශරීරය හැම වෙලාවෙම ව්‍යායාම කරනවා. ඒගොල්ලෝ දකලා තියෙනවා හැම සතෙක්ම තමන්ගේ ශාරීරිය සම්බර කරගන්න ව්‍යායාම ක්‍රමයක් තියෙනවා. කොටිය හැසිරෙනකොට කොටියගේ ව්‍යායාම ක්‍රමයක් තියෙනවා. එයා ශරීරය සම්බර කරගන්න. කොකාගේ ව්‍යායාම ක්‍රමයක් තියෙනවා. සර්පයා ව්‍යායාම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමවලට උන් දිගෑරෙනවා, ඈනුන් අරිනවා. ඒ ටික තමයි ඔය taiji නැත්නම් මේ චීකොන් and martial arts ව්‍යායාම ඔක්කොගම කරන්නේ. ඒක සරුවචනසි කිව්වා ඒකත් හොඳයි. කයේ ව්‍යායාම නමුත් හිත හදාගත්තට පස්සේ ඉන්න ඉන්න ඉරියව්වේ සැප. නිසා දැන් කියනවා කාට හරි heart attack එකක් එනවා දන්නවනම් ගෙදරට ගිනි අරගෙන කරදරයක් වෙලා නම් දරුවෝ මල්ලු නැස්ති වෙලා නැස්ති වෙලා ගිහිල්ලා පපුව වැඩ කරගන්න බැරි නම් පූසෙද්දියා බලන්න. පූස වැඩ කරන්නේ කවදාක කලබල නෙවෙයි. ඒ නැත්නම් මාළු ටැංකියක් දිහා බලන්න කියනවා. මාළුවා කියන සතා කවදාකවත් ඇස්වහන සතෙක් නෙවෙයි. පැය 24ම ඇස් අරගෙන ඉන්න සතෙක් මාළුවා දිහා බලන්න උන් ගත කරන්නේ සෙල්ලම් ගමනක. මිනිස්සයා විතරක් ඔය හැම හැකියාවක්ම තියාගෙන අර සෙල්ලම් සෙල්ලම් ජීවිතේ නෑ. ඊට පස්සේ කාර්දෝ කඹරනවා. කාමරාජිනියට කඹරනවා. කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම කාමරාජිනිය අපිට අපව දෙන්නේ මානසික ආතතිය. අසහනයි. ළඟා කරගත්තේ නැහැ. ළඟා කරගන්න ළඟා කරපු දෙක පිළිබඳ අසතුට. ඉතින් අපි හැම වෙලාවෙම කඹේ ඇවිදිනවා වගේ මහා වෙහෙසක. අන්න ඒක නැති කරන්න සමාධි භාවනා කරපු කෙනා ඒකෙන් කරන විශ්වකර්ම දිහා බලනකොට පුදුම හිතෙනවා. ශරීරයේ සම්බර කිරීමේ සර්කස් කරන්නේ එවනත හිත සම්බර කිරීමෙන් කරන දේවල් බලනකොට ඉතින් ඒකෙදී ඔය නිකණ්ඨනාත පුත්ත පිළිගත්තේ ශරීරයේ සම්බර කිරීම ඉතාමත්ම වැදගත්. ඊගාට කය වචනේ සම්බර කිරීම හිත. බුදුන්ගේ සම්පූර්ණ අනිත් පැත්ත කියන. ඔක්කොම කරන්න ඉතලා හිත සම්බර කෙරුවොත් වචනයයි කය දෙක හැදෙනවා. ඒකයි බුදුචාන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා පෙන්නලයි වචා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පෙන්නන. හරි අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා ශික්ෂාව ඉස්සරහා තියලයි සීල ශික්ෂාවට යන්නේ. ඒ මුල හරියේ අපි නිකණ්ඨනාත පුත්තෝ තමයි අනුගමනය කරන්නේ. අපි ඉතලා කාය තැම්පත් කරලා වචනේ තැම්පත් කරලා හිත තැම්පත් කරනවා. හිත තැම්පත් වුණාට පස්සේ හිත කය හිත වචනේ කය කියන ක්‍රමයට මේ පදනම මාරු වෙනවා. ගාටක්වත් තේරෙන්නේ ඇයි මේ බුදුහාමුදුරු සීල සමාධි ප්‍රඥා කියන්නේ ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා සීල සමාධි කියන්නේ කියලා. ඒ මොකක්වත් නෙවෙයි. මේ හිත සමාධි භාවනාවට ගත්තට පස්සේයි කරන්න ඕනේ වචනේ මොකද්ද කියලා තේරෙන්නේ. කරන්න ඕනේ වැඩේ මොකද්ද කියලා තේරෙන්නේ. එතකන් රකින්න සීලය නිකන් පොඩි ළමයි අම්මගේ තාත්තගේ ඇඳුම් ඇඳගෙන සෙල්ලම් ගෙවල් හරි කරනවාගේ වැඩක්. හිත හදාගත්තට පස්සේ තමයි යාට තේරෙන්නේ මෙන්න මේ වචනේ පාවිච්චි කරොත් මගේ සමාධිය කැඩෙන්නේ නැතුව තියෙනවා. මේ වගේ ක්‍රියාවක් කළොත් මම උපයගත්ත සමාධිය කැඩෙන්නේ නැහැ. මේ වගේ ජීවන රටාවකට ගියොත්, බඩ රසාවකට ගියොත් සමාධිය කැඩෙන්නේ නැහැ කියලා සමාධිය ඇති වුණාට පස්සේ තමයි ඉතුරු ටික හැදෙන්නේ. ඉතින් ඒකදී සර්වචනාංශ ඉදිරිපත් කරපු ක්‍රමය ඉතික් ලෝකේ කවදාකවත් තිබුණ නැති ක්‍රමයක්. ඒ වගේ අද වගේ සංකර ජීවිතයකටත් අවුරුදු 250කට වැඩි අපි මේ විද්‍යාව පිටිපස්සේ ගිහිල්ලා අනාගෙන තියෙන්නේ. මොන්නම සදාචාරයක්වත් නැහැ. සදාචාරයත් එක්ක මේ දියුණුව ගන්න බෑ. දියුණුව ගන්නකොට සදාචාරය නැහැ. නමුත් ඊට පස්සේ මේක තිරසන් ලෝකයක්. පිස්සු පියාට වගේ බල්ලු බලල්ලු වගේ හැසිරෙන්න පටන් ගන්නවා. නමුත් සරුවචනන්සේ දේශනා කරපු එක එදාටත් කැපයි, අදටත් කැපයි, හෙටටත් කැපයි. ඒ නිසා ඒකට මේ සමාධි භාවනාව දිත්තම වශයෙන් මේ ලෝකයේ සැප පිණිස කියන එක සමාජයේ තියෙන ලෞකික පැත්ත. මේක තියෙනවා ලෞකික දෙකක් තියෙනවා ලෝකෝත්තර දෙකක් තියෙනවා. ඊගාට සඳහන් අතිබික්කේ භාවේ සමාධි භාවනා භාවිතා බහුලීකත ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්තති කියලා. ඉතින් ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේයි අටුවාචාර්යන් වහන්සේලා අර්ථකථනය දෙන්නේ ඒ ඥාන ප්‍රතිලාභය කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානයි. තමන් පෙර හිටු විසු කඳ පිළිවෙත ස්කන්ධ પરම්පරාව දැනගැනීමේ ඥානය ඒක සමාධි ඥානයක්. සාමාන්‍ය ප්‍රඥා භාවනා සමාධි භාවනා කියුවාම සමාධි භාවනාවට ප්‍රඥාව නැහැ ප්‍රඥා භාවනාවට සමාධි නැහැ කියලා කියන්නේ. නමුත් මේ සමාධි භාවනා සූත්‍රය කියනවා සමාධියක් තියෙනවා ප්‍රඥා පිණිස හේතු වෙන්නේ. ඒක සමාධිමේ ප්‍රඥාවක් අභිඥාවක්. ඒකත් මේ ලෝකයේ වශයෙන් පුරදන ගන්න එක. නිවනට ඒක එච්චරම තද බල අත්‍යවශ්‍යකමක් නැහැ. බෑ අලංකාරයක් වෙනවා. ඒ දෙක දෙකම මෙලෝ වශයෙන් මිනිස්සු අද භාවනා කරන්නේ 90කට වැඩිය මේ ලෝකේ සැපෙන් ඉන්න ලෙඩ සුව කරගන්න අනුන්ගේ හිත් ගන්න මතකේ සැප වැඩි කරගන්න මේ වගේ ලාමක අදහස් වලින් මෙන්න මේ සමාජ බහනයි මුල් අංශ දෙක ඒක කිරුවට පස්සේ තමයි සති සම්පජඤ්ඤය පිළිබඳ සමාධි භාවන අවශ්‍යයි අපි හිතන්නේ සති සම්පජඤ්ඤයක ඉඳලා සමාධිය වඩන්න ඕන කියලානේ සර්වඥාන්සේ සඳහන් කරනවා සමාධිය තියෙන කෙනාට විතරයි සති සම්පජඤ්ඤයට යන්න පුළුවන් මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යය එනිසා අපි පටන් ගන්න තැන යනවා සතිය තියෙන විදිහ සතියෙන් පටන් ගන්නවා සමාධිය තියෙනකන් සමාධියෙන් පටන් අර ගන්නවා. අරගෙන ගියෙල්ලලා සතියට ගියාට පස්සේ ආය සමාධිය ගැන පන්නරේ තියා ගන්නවා. සමාධිය පටන් ගන්නත් එක නම් සතිය ඇති කරගත්තට පස්සේ සතිය ඉඳලා ආය සමාධිය දිහා බලන්න ඕනේ. ඒ නිසා මේ දෙක පෙරලි පෙරලි යන්නේ. එකක්වත් ඉස්සර වෙනව පස්සර වෙනව නැහැ. ඒ පෙරලි පෙරලි යන්නේ. ඒ නිසා සති සම්පජඤ්ඤේ සිහිනුවන සමාධියත් එක්ක සම්බන්ධ වෙනවා. අනිය සම්බන්ධකමක් තියෙනවා. සීනුව නැති කෙනාට විතරයි සමාධිය ගන්න පුළුවන්න්නේ සමාධිය තියෙන කෙනාට විතරයි සීනුවණක් තියෙන්නේ. ඒ දෙක වෙන් කරුවොත් ජීවත් වෙන්න බෑ. නිකන් මේ මොලේ පළු දෙක වගේ. අන්තිමට තමයි සර්වඥයන් සඳහන් කරන්නේ ආශ්‍රෝක්ෂය කරන පිණිස ඥානීය පිණිස අරහත්ත්වයේ පිණිසත් මේ සමාධියම වැඩ ගන්න පුළුවන් අර පළවෙනි ක්‍රම වලට ලෞකික වශයෙන් අරගෙන පන්නේදී තියාගත්ත සතිය පන්නේදී තියාගත්ත සමාධිය තමයි ආශ්‍රෝක්ෂය පිණිස හේතු වෙන්නේ. ඒක නිසා සමාධිය කියලා වචා කත වචන කතා කරනකොට අපි කොයි එකටද කතා කරන්නේ කියන එක ප්‍රශ්න කරන එක නා කිව්වේ නැත්නම් උත්තර දීපේක නා අහුවෙනවා. උත්තර දෙන ගහන්න ඔය සමාධිය කියලා අල්ලගෙන ඉන්නේ කොයි ගැත්තද කියලා. මුද්දම වැඩේ තමයි කියන්නේ සරුවත් ජනන්සේ ඇති වන්න සමාජ જાති හතරක් තියෙනවා. මේ හතරේ හතරම ගැන ඇහුවොත් ඔයා ප්‍රශ්න නැවත වරණගෙනවද නැත්නම් ප්‍රශ්න තාම ඉතුරු වෙනවද කියලා. ඇත්තට මේ හතර දන්නවනම් ප්‍රශ්නයක් එන්න දණක් නැහැ. අපි දන්න විදිහට සමත භාවනා විදර්ශනා භාවනා කියන එක මේ කට්ටිවාදයක්. නිකාය ભેදයක්. අනවශ්‍ය ප්‍රශ්නයක්. මොනෝ දෙයක්වත් ඕනේ. මේ සමාධිය මේ ප්‍රඥාවට යන හැටි මේ කියලා තියෙනවා. වගේම ප්‍රඥාවේ සමාධියට හැටි කියලා තියෙනවා නම් මේ ඔබ සමත විපස්සනා භාවනා කාර්යය මේක විපස්සනා භාවනා මේ සමාධි සමත භාවනා මධ්‍යස්ථාන විපස්සනා භාවනා මධ්‍යස්ථාන මේ සමත කර්මස්ථාන චේතර මේ විපස්සනා කර්මස්ථාන චේතර කියලා ඒව නිකන් අර මේ අරණ්‍ය වාසී ග්‍රාම වාසී කියලා බෙදා ගන්නවා වගේ සියන්නිකාය රාමඤ්ඤනිකාය කියලා බෙදා ගන්නවා වගේ කට්ටිවාදයක් විතරයි තියෙන්නේ මෑත කාලේ ඕක සමසේ දේශනා කරුවේ අචාන්චාහම්තු විතරයි අනිත ඔක්කොමලා මේක සමාධිය මේක සමාධිය මේක විපස්සනාව කියලා හොඳ ඒක වාසියට හදා ගන්න හොඳයි මේක වැඩක් ගන්න. ඒක අවුලට හදා ගන්න. ඉතාලියලා ඒක දන්නේ නැහැ කියලා පස්චාත්තාප. කොහෙදෝ තියෙන අය කරගෙන ඔඩොක්කු දාගෙන යන්න අරපන් නිකන් දැනගෙන දැනගෙන ඒක කරදරයක් කරනවා. වෙනසක් නැතිකෝ නෙවෙයි වෙනසක් තියෙනවා. නමුත් ඒක ওই භාවනා කරන කෙනාට අවුලක් සඳහා හේතු වෙන්නේ නැහැ. ඒක නිසා ගියේ පාර එකෙකුට යාමර තමයි කිව්වේ අපි ඉස්සරහට මේ සමාධි භාවනා සූත්‍රය ගනිමු සාකච්ඡාවට කියලා. ඉතින් අපි අද කෙරුවේ පාලිය සිංහලට දාගෙන තේරුම් ගන්න එක විතරයි. ඉතින් මම ආරාධනා කරනවා ඒ අනුව අද අභාවට මේ මා මේ මාතුකා මත හෝ තම තමන්ගේ භාවනාව මතින් හෝ ආධ්‍යාත්මික ජීවිතය මතින් ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න ප්‍රකාශන පිරිසුදු කර ගැනීම තියෙනවා ඉදිරිපත් කරන්න. මෙල්බන් පැත්තේ තියෙනවද මොනාර කියන්න? මේ තාම නෑ තව සමහර දෙයි තව ඉස්සරහට ප්‍රශ්න. අද මම හිතන්නේ සජිත් මෙහෙනවද කොහෙද කියලා කියලා තියෙනවා. ආ මේ පැත්තට ආවේ නෑ ලංකාවේ ඇත්තේ මම හිතන්නේ. ද කියන්න දන්නේ. දැන් මොනවාරි අපිට සාකච්ඡාවට මතු කරන් තියෙනවා නම් මතු කරගන්න කියලා ඉල්ලා ඉන්නවා. අපිට තියෙනවා තව පැයකට ආසන කාලයක්. එන සොයනද ප්‍රශ්නක් මම එනකම් මම කන දැන් දැන් අපි කියවනේ දැන් සමාධිය කියනකොට එතකොට දැන් අපි හිතමු දැන් රිසර්ච් එකක් කරන කෙනෙක් දැන් ලැබ් එකේ එයත් ඒකට සම්පූර්ණයෙන් අවධානය යොමු කරගෙන සම්පූර්ණයෙන්ම ඒ වැඩේ කරන්නේ එතකොට එයා එතකොට දැන් මේ කායිකවත් මහන්සියක් වෙනවා ඒකට මානසිකවත් දෙකෙන්ම යාවි කරනවා. එතකොට එතනත් ඒක සමාධියක් වෙනවා නේද ඒක? එකලසක් තියෙන්න ඕනේ මොන දෙයක් හරි කරන්න සර්ච් කියන එක වෙනයි රිසර්ච් කියන එක වෙනයි ඒසනා කියන එක වෙනයි පරිේෂනා කියන එක වෙනයි ඒසනාව කියලා කියන්නේ ආහාර හොයාගෙන යනකොට වැඩියෙන් ආහාර තියෙන තැන ආහාර ගවේෂණයට ඒසනාව කියලා කියනවා ඊට පස්සේ නිවැරදිව එතෙන්ට යන්න කෙටි කාලයකින් එතෙන්ට යන්න වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගන්න පරිේෂණ කරනවා. ඒකම නැවත නැවත කරලා කරලා කරලා මේ වෙලාවට ගියොත් මෙතෙන් ගියොත් මේ දේ ලබා ගන්න පුළුවන් කියලා. ඒ පරිේෂණ වචනේ තමයි සර්ච් රිසර්ච් කියලා අරගෙන තියෙන්නේ. ඒ නිසා රිසර්ච් එකට ඉස්සලා සර්ච් එකෙන් තේරිලා තියෙනවා මෙන්න මේ ප්‍රදේශයේ ආහාර වතුර වැඩි ඒ පැත්තට යන ක්‍රමය. ඉතින් ඒක නැවත කරන්න අර දැකපු දේ ක්‍රමිකව වඩා නිවැරදි ක්‍රමයට නැවත යෑම සඳහා කරනකොට ඒකේ විවස්ථාවක් ගොනුවක් අත්දැකීමක් එක පැවැත්මක් එකලසක් අවශ්‍යයි. අනේ එකලස සමාජය සඳහා ඇති වෙන මේ එකලස උදාහරණයක් වශයෙන් කියනවා නම් එක සමිතියක කට්ටිය එකිනෙකා ගහ ගන්නවා. වාද ප්‍රශ්නයක් ගෙනාවු ගමන් කවුරු හරි විරුද්ධව කතා කරනවා. කවදාකවත් ඒක සමතේකටපත් කරන්න බැරි සමිතියකුයි සමතේකටපත් කළ හැකි සමිතියකුයි ගත්තොත් සමතේකටපත් කළ හැකි සමිතියක යෝජනා ස්ථිර කරලා ඊගා යෝජනාවට යන්න පුළුවන්. සමතේකටපත් කරපු නැති සමිතිය හැමදාම යෝජනාවෙම තමයි දෙන ස්ථිර කරන කවුරක්වත් නැ ඡන්දයක් දාපු ගමන් අවුල්. ඉතින් ඒක දිනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා සමාධියට කියන වචනේ තමයි සමතේ. සමතේකටපත් කරනවා කියලා කියන්නේ අපේ හිතේ චෛසික 52ක් ඉන්නවා. උන් අල්ලි අවුලක ඉන්නේ. සෝබන චෛසිකක් තියෙනවා අසෝබන චෛසිකක් තියෙනවා හැදිච්ච ඒවාක් තියෙනවා නැහැදිච්ච ඒවාක් තියෙනවා බලන්න පුළුවන් ඒවාක් තියෙනවා බලන්න කැමති නැති ඒවාක් තියෙනවා ආන්න ඔය ටික එක දිශාවට දිශාගත කරනවා කියන එක ඔය බාහිර ලෝකෙ දිශාගත කරන්න පුළුවන් කියන එක ඇත්තයි සාධාරණ මේක ඇතුලේ බෑ ඒ නිසායි මිනිස්සු මේ බාහිරය හදලා ප්‍රශ්න තියෙන්නේ ඇතුලේ ඇතුලේ හිත සමතේකටපත් වුණා නම් මේක සරුවඥයි අවුලට ගියානේ දේවදත්තයි ඉතින් අපේ හිතේ තියෙන කිසිම මේ 52 ගැට ගහ ගන්න අපට බෑ ඒ නිසා අපි අනුන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්න විසඳන්න හදනවා. කසිතේ දික්කතා දේවල් නැතර කරන්න හදනවා. මේ ගෙදරට මරගාති. ඉතින් ඒ නිසා සමතේදී කරන්න හදන්නේ මේ ඔක්කොම දිශාගත කරන. ඒ නිසා වේගය සහ ප්‍රවේගය අතර වෙනස තියෙන්නේ. වේගය කියන්නේ අසංවිධිත චලන. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙච්ච චලන. දිශාගත වෙච්ච චලනයක් කොහොමද සත්‍යක් කරන්නේ? දිශාගත වෙච්ච චලනය හරහා තමයි අපි මේ සාධනීය දෙයක් කරන්නේ. එහෙම නැත්නම් දැනගෙන කරන්නේ ඒක පොට්ට chance. අන්තෝකෝ අහම්බ. ඒ නිසා රිසර්ච් කියලා කියන්නේ පොට්ට chance එකක් නෙමෙයි. වෙච්ච වැරද්දක් හෝ හරියක් හෝ නැවත කර බලනවා ඒක එහෙමමද කියලා බලන්න. එතකොට අපිට දිශාගත වීමක් අවශ්‍යයි. ඒ දිශාගත වීමට ඒකෝදි භාවය කියලා කියනවා ඒකාග්‍ර භාවය කියලා කියනවා සමතය කියලා කියනවා සමාධිය කියලා කියනවා ඒ ටික දේවල් වල ගොනුව විතරමයි දේවල් හේරම හැම කෙනෙක් ගාම තියෙනවා හැම කෙනෙක් ගාම තියෙනවා මේකට ගොනු කරගන්න වෙලාවක් නැහැ කාන්දමකයි යකඩ එකයි තියෙන වෙනස. යකඩ එක අංශු හැම වෙලතරම විසිරලා තියෙනවා. කාන්දමේ ඒක මේ දිශාගත වෙලා තියෙයි. එතකොට එයා හැම වෙලාවෙම උතුරටමයි ඇදෙන්නේ. යකඩේ එහෙම පොරොන්දුවක් නැහැ. යකඩේ උතුරටම ඇරෙයි කියලා පොරොන්දුවක් නැහැ. ඒ නිසා කාන්දමක් යකඩයත් එක්ක බොහෝ වෙලා කල් ඇසුරු කරොත් ක්‍රමිකව යකඩේ කාන්දක් කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකක්වත් නෙවෙයි. බර වැඩි වෙන්නෙත් නැහැ. යකඩ ගුණ වෙනස් වෙන්නේ නැහැ. අංශු දිශාගත වෙනවා. ඒකට කියනවා ටෙස්ට් ටියුබ් එකක් ඇතුළට යකඩ කුරු ටිකක් දාලා පරිේශන ලලකදී අගුරු කුටියක් දාලා කාන්දමක් ඇද්දොත් ඉක්මනට කාන්දම් වෙනවා. හැබැයි හොල්ලපු ගම සාමාන්‍ය යකඩ කෑමටත් වැඩිය ඉක්මනට කාන්දම් බලේ නැති වෙනවා. ඒ නිසා යකඩ කුරු ටිකක් කාන්දම් කරන්න ලේසි කඩන්නත් ලේසි. ඝන යකඩයක් කරන කාන්දම් කරන්න වෙලා යනවා. කාන්දම ඇල්ලුවොත් බොහෝ වෙලා අල්ලනවා. ඉතින් ඒ වගේ මේ වගේදී අර දිශාගත වෙච්ච ස්වභාවය තමයි කියන්නේ. ඒක නිසා රිසර්ච් එකක් කරනකොට ඒකදී හොඳම නිදර්ශන දෙකක් මට මතකයි ගොඩින් මහත්තයා ඉන්න කාලේ කිව්වා බලලෙක් මීයේ කල්ලන්න යනකොට කරන වැඩපිළිවෙල. මීයා ඉන්නවා දැකලා තියෙනවා. එයා ළඟට වෙලා බලා ඉන්නවා අද දවසේ මේ වෙලාවට හරියට මීයා එනකම්. ඒකලෙ එතන ලඟ වෙන හැටි කිසිම සද්දයක් නොකර දිශාගත වෙලා බලාගෙන ඉන්නවා. මීයා එන වෙලාව බලලා හරියටම කවුරුහරි බල්ලට පයින් ගහන බලන්න බල්ලා කවදාකවත් ගහපු නියද බලන්න යන්නේ නැහැ කෙලින්ම මීයනේ දැරනවා පයි. උගේ ඒ තරම් දිශාගත වෙලා තියෙන පයින් ගැහුවත් ගහපු එක දිහා බලන්නේ අර පැත්තට තමයි යන්නේ. ඉතින් ඒව සමාධි තමයි. එහෙම නැත්නම් ගොඩිනුවන් තැක වෙනවා බැංකුවක සල්ලි ගණන් කරන ඕන කෙනෙක් ඉන්නවා නම් බලන්න ඒ සල්ලි ගණන් කරනකොට තියෙන අවධානය. කොල්ලයක් මාරු වෙන්නේ නැතුව ටක ටක ටක ටක ටක ටක ටක ටක ගාලා කවුරුහරි කතා කරුවොත් වටපිට බලන්න වෙලාවක් නැහැ. මොකද වැරදුනොත් අතින් දාන්න ඕනේ. එතකොට සමාධියක් තියෙනවා. ඔය පැබ්ලෝ පිකාසෝ චිත්‍රය ඇඳලා තා මනහර චිත්‍රයක් චිත්‍රය ඇතිලා බලන්න ඕන කියලා පල්ලංකේ දිගේ පිටිපස්සේ පිටිපස්සට ගියා. තව අඩියක් තිබුණා වැටලා නැහිනවා. චිත්‍ර ටික ධායයට මිනිහ දැක්ක දැන් කරන්න දෙයක් නැහැ. අර ඇඳපු චිත්‍රය දින්ද පාරක් ගියා. අර මනස තෝ මරන්න වටනකො මෙච්චර ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් බලපේ කෑවනේ කියලා බලන්නකෝ. තව පොඩ්ඩක් පල්ලයට ගියා නම් පලන්ති පැටල දිරි ගහලා මැරෙනවා. ඒකටයි මේ ගැහුවේ. මොකද සමාජයට ආවට පස්සේ අපිට ලෝකෙ මතක නැහැ. ඒක දෙයකට හිත යොමු කරපු ගමන් අනිත් දේවල් වල ලෝකේ අවධානය අයින් කිරීම තමයි තව දෙයකට අවධානය ගන්නවා කියන්නේ. උත්තල කාචයක් අල්ලපුවාම අවුවට වටේ අන්ධකාරයක් හදලා ඔක්කොම තරංග ටික ආලෝක තරංග එක තරකට ගොනු කරනවා. ගොනු කරපු තැන කඩදාසියක් පුච්චන්න පුළුවන්. හැබැයි කඩදාසි පිච්චෙන ප්‍රදේශයේ වටේට තියෙන ප්‍රදේශයක විශාල කළුලපයක් හැදෙනවා. ඒ නිසා යම් කිසි මිනිස්සෙක් සමාජයක් යොමු කරුවොත් ඒකට ඌ අනික් දේවල් වලට අඳයි. ඒ අන්ධභාවය නැතුව මේකට ගන්න බෑ. මේ අරකට අසති වුණ නැත්නම් මේකට සතුටුමත් වෙන්න බෑ. මේකට වැඩි අවධානයක් යොමු කරන්න නම් අර පැත්තේ තියෙන අවධානය ඔක්කොම එක දිහාට ගන්න. ඒක උඩ අනිත්‍යවට අඳයි. ඉතින් ඒ නිසා සමාධි භාවනා කරන හැම කෙනාම අඳයි. නමුත් ඒකෙන් පෙන්නනවා ඒ කිරණ ඔක්කොම එක තැනට දැම්මට පස්සේ තමන් අවධානය යොමු කරපු එක විනිවිදින්න පුළුවන්. උණු කරන්න පුළුවන්. දිය කරන්න පුළුවන්. ඒකෙන් එයා දන්නවනම් මේක මේ විදිහට දිය කෙරුවනම් මම මේ අතාරපු දේ වලුත් මේ විදිහටම දිය වෙනවා කියලා ඒක ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තොරව සමාධිය ගත්ත මිනිස්සු අත පුච්ච ගන්නවා. ලෙන්ස් එකක් කරන මේ අවුර තියලා අතට ඇල්ලුවොත් පිච්චෙනවා. බෑ ඉවේලියට අත පිච්චෙන්නේ නැහැ. එන්නේ වගේ මේ සමාධි භාවනා වැඩ අරගෙන ගත්ත ශාස්ත්‍ර තමයි යෝනිස් ශාස්ත්‍රයේ ආයුර්වේදයේ ওই ලෝකේ තියෙන තියෙන ඔක්කොම ඒවා තමයි. නමුත් ඒක කවදාකවත් නිවරට යමුනේ නැහැ. සර්වඥාන්සේ විතරක් ඒ ශක්තිය අරගෙන හරියට ජලයේ පොළොවට කඩාන වැටුණාට චාලක ශක්තිය විභා ශක්තිය චාලක ශක්තිය බාර පත්‍රණ ජල විදුලිය ගන්න බෑ. ඒකට වෙනම ආමිජර එකට දාලා වෙනම ගානකට කරකවන්න ඕනේ. ඒකට තමයි ටෙන්ෂන් එකක් එන්නේ. ඊට පස්සේ ඒක ටැප් කරන්න පුළුවන්. සර්වඥාන්සේ කියේ මේ අත විසංවිදිතව තිබුත් මේ සමාධි ශක්තිය අරගෙන සංසාරයෙන් කඩන්ඩ සංසාරේ වටේ කරකවන්නේ නෙවෙයි භව ගමනට නෙවෙයි කඩන්ඩ පාවිච්චි කරා මේක ඉස්සලා ඔක්කොමලා පාවිච්චි කරලා තිබුණේ සංසාරේ සැප විඳින්න. සර්වඥාන්සිකව සංසාරේ ඇඟිල්ලක් ගන්න තරම් සැපයක් නැහැ ඒක බොරුවක්. ඒක මවාපෑමක්. ඒක මායාවක්. ඒ නිසා මේ සමාධි ශක්තියම අරගෙන මේ සංසාර චක්‍රේ කඩන්න. ඉතින් ඔය ඔය කියන මේ ඔය අහන ප්‍රශ්නේ අහන රිසර්ච් කවදාකවත් මේ පැත්තට යන්නේ ඒව ඒකාන්තේම කාම සැපේ. ඒකාන්තේම කාම ගුණයන් වඩන්නේ. ඉතින් ඒකටත් මේ සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. රිසර්ච් කරන කෙනෙකුට සමාධිය අවශ්‍යයි. මේකම තමයි ආර්ය පරිශ්‍රණය කියලා බුදුහාමර මේ නම දැම්මෙම මේ භාවනා ගමනට ඕකනේ තමයි. මොකද රිසර්ච් කියන එකට මිනිස්සු කැමතියි. ඒකම පාවිච්චි කරන මයිලක තමයි හොඳම රිසර්ච් එක තියෙන්නේ මයිලක තියෙන ආර්ය පරිශ්‍රණය. ඒ පරිශ්‍රණය. ඒකට සමාධිය අවශ්‍යයි. හැබැයි සමාධිය වාල්කමට තියාගෙනයි වැඩ ගන්න ඕනේ. සමාධියට වාල් වෙන්න එපා. වාල් වෙච්ච ගමන් ආය මොකුත් නෑ ගන්න දෙයක් නෑ. ඒ නිසා සමාධිය අරන වශී කිරීමේ තමයි සෙල්ලම තියෙන්නේ. දොරවල් ගන්න එක නෝකන්න. මම දන්නේ නෑ මේ රත්තා උත්තරේට කැමතිද කියලා. ඒක මම අවබෝධ වුණා. ඒක කරන ගමන් දැන් උපේක්ෂාවෙන් ඔක කරොත් එහෙම ඒක සාර්ථක වීමක් වෙන්නේ නේද? උපේක්ෂා කෙරුවොත් මොටිවේෂන් එක බහිනවා. උපේක්ෂාව වැඩෙන්න වැඩෙන්න මිනිස්සෙක් ඉදිරියට යන කුසල ඡන්දේ මොට වෙනවා. ඇයි මේක කරන්නේ? මොකටද ඒකේ කාමාශාවක් ඉෂ්ට වෙන්නේ නැත්නම් තමන්ගේ මම ආයනේ වැඩෙන්නේ නැත්නම් මාන්නේ වැඩෙන්නේ නැත්නම් තණ්හා වැඩෙන්නේ ඒ දේ කරන්න මොන විදියකවත් මනුස්සය පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා උපේක්ෂාව කවදාක ක්‍රියාශක්තියක් නෙවෙයි. උපේක්ෂාට ගිය ගමන් මනුස්සය නිකන් මේ උලම් බහපු බැලුමක් වගේ වෙනවා. ටයර් උලම් ගියේ ටයර් එකක් කරනවා. බහපු බැටරියක් වගේ වෙනවා. උපේක්ෂාව ක්‍රමයෙන් ඉහළට යනකොට ඒ කෙනාගේ මොටිවේෂන් එක බහින එක ඒක තමයි අපි මේ දවස්වල පල්ලෙහා කරන සූත්‍රයේ සඳහන් කරන්නේ අනිවාර්ය මේ වන්සන මන් දෝත්සහය වෙනවා. හිත නිකන් මේ දරත භාවයටපත් වෙනවා. ආ හිතේ හුලං ගියා වගේ දැනෙනවා. මහා වීලි ගතියක් එනවා. යාට පේන්නේ මේ භාවනා වැරදිලා කියන. භාවනා වැරදිම නෙවෙයි ඉදිරියට යනකොට මේ එකිනෙක පරයාගෙන යන තියෙන ආසාව කැපිපේන තියෙන ආසාව ඒ නැත්නම් මල්ලෙන් හරි කොල්ලෙන් හරි ජය ගන්න ඕනේ ආසාව තියෙන මොනවටද මොනවද මේ ජය ගන්න හදන්නේ වැඩ නැහැ එතකොට යාගේ අර තරංගකාරීත්වය නිර්මාණශීලීත්වය අභිවෘද්ධිය කියන එක මොට වීමක් වෙනවා ඉතින් ඒක නැති කිරීම සඳහා ලියලා තිනවා ප්‍රගතිශීලී බුදුහාමුදුරුවෝ කියලා පොතක් ලියලා තිනවා ප්‍රග මොකද්ද මට මතක නැහැ ආමුරගෙන සාහිත්‍ය සම්මේලනයක් හම්බුනා ප්‍රගතිශීලී බුදු පියාණන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ටත් බෝල්ඩයක් ගහලා ප්‍රගතිශීලී කියලා නැත්තම් සෞත්වයේදී බුදුහාමර ප්‍රතිගාමී වෙනවා. ඇත්තටම බුදුරජාණන්සේ මේතර මෙත්ත කරුණ මුදිතහා උපේක්ෂාවට යනකොට ඒ මනසගාර ඉස්සරහට යන Java තව කෙනෙක් පරද්දවල තියෙන ආසාව ඒක නැතිලා යනවා. ඒ නිසා මේක අපි අවුලක් පටහිරට දෙනකොට. පටහිරේ දෙන්නෙම ගන්නෙම අතවාසියක් තියෙන වැඩවලට තමයි. ඔබ භාවනා කරගෙන යනකොට යනකොට මේ කාම ගුණයන් සඳහා ඇති වෙන මේ ඉස්සරහට යන තල්ලුව නැති වෙනවා හැබැයි මේ මනසට තේරෙන්නේ නැහැ මේ මනසෙන් පරිසර හානියක් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ මනසෙන් කවදාකවත් මත්තට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මනසෙන් තමත් එක ජීවත් වෙන කිසි කෙනෙකුට හානියක් නැහැ. ඉතින් ඒ උනට ඒක හරි නෝන්ජල් ජීවිතයක් වගේ වෙයි. බය ආද ජීවිතයක් වගේ වෙන්නේ ඒ නිසා අර ජීවිතයක තියෙන ඉදිරියට යන ගතිය ඉතින් කියන බුද්ධ ආගම හරියන්නේ 40 පෙන්නට පස්සේ. 40 ඉතින් ඉස්සලා බුද්ධ ආගම උනොත් ඒක මැට්ටා. ඌට රස විඳින්න තේරෙන්නේ නැති එක. 40 පැන්නට උදාහන්න ඕන ඒත් නැට්ටා. ඌට ලුණු බිරිස් කෑවට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා ඥාන දශකේ එන්නේ මන්ද දශකේ, ක්‍රීඩා දශකේ, වර්ණ දශකේ, බල දශකේ පැන්නට පස්සේ ඥාන දශකේ. ඊට පස්සේ තමයි මනස සයිකොලොජිකලි උපදින්නේ. එතකන් নানা ආකාර අන්ධකාර පානවා. ඉතින් ඒව එහෙම තමයි. නමුත් 40ට පැනලත් ඥාන බල දශකයට පස්සෙත් ඥාන දශකේ ආවේ නැත්නම් ඌට අන්තට්ටුවක් තමයි දාන්නේ. ඒ නිසා මේ ශාසනය බුද්ධ ශාසනයක්. වයසට ගිය කට්ටිය බුද්ධ ශාසනයක් නෙවෙයි බුද්ධ ශාසනය. බුද්ධයි කියලා කියන්නේ බුද්ධ ආගමේ වයසක මිනිහට. වයස ගිය මිනිස්සු තමයි තේින හොඳයි නටරටන වරෙන්කෝ කවදා හරි උඹලා තේරෙයි උඹේ ওই බල හිඳිච්ච දවසේ. බලේ හොඳටම තියෙන 40 ඉඳලා 50 දක්වා සම්පූර්ණ ඉඳුරන් හරි ප්‍රණීතයි ඇතෙක් ගිහයිය තියෙනවා. පණ පැන්නනේ ඊළඟට හොම්බෙන් තමයි දත් වැටෙනවා, හමරලි වෙනවා, දත් කේස් කළු පාට වෙනවා. ඉස්සරහට යන්න ගියට පාස්සට යන්නේ. ඔකට අල්සයිම කියලා කියනවා. අන්නම්මඩම් කියනවා. එදාට ඉතින් අම්බේ යෝග ක්‍රම හොයනවා, පිරිසිදු ආහාර හොයනවා, භාවනා ක්‍රම හොයනවා. එතකොට මැෂින් එක ගිහිලා ස්ලීව්ස් කහලවත් කොට ගන්න බැරි මට්ටමට ගියාට පස්සේ තමයි ඥාන දශකේ එන්නේ. ඉතින් කවුරු හරි එතෙන් එනකන් මැෂින් එක පිරිසිදුව තියාගෙන හිටියයි කියලා කියන්නේ ලොකුම ලොකු වාසනාවක්. 40 පැනලා ඉවර වෙනකමුත් 50 වෙනකමුත් මැෂින් එක සවුත්තු කරගන්න නැතුව හිටියයි කියලා කිව්වොත් එතකොට තේරෙනවා මේ මනුස්සයා. දැන් ඉතින් මම ගේනකොට දකුණ යන්නේ බොම්බේ බලනකොට කල්කටා වෙන්නේ ආ මේ වෙනකොට මැෂින් එක සවුත්තු කරන හිටුව කරන්නේ. ඒ නිසා ඥාන දශකයේ ඉන්දිය පරිපාකයේ කියලා තමයි අපේ පොතේ සඳහන් කරලා තියෙන එකත් පසු කාලීන ආචාර්යවරු කියූප එකක්. ඉතින් ඒ නිසා උපේක්ෂාවට යනකොට අර මොටිවේෂන් එක නැති වෙනවා. අපි ඉදිරියට යන තව කෙනෙක් පරයාගෙන තලාගෙන ඔය ක්‍රීඩා කරනකොට රකර් ගහනකොට එහෙම කවුරු ඇඟේ ඉන්නුනත් ඇදගෙන යන්න එපායි. ඉතින් මෙයාට දෙන එහෙම කළා දිනාට දැන් නැහැ නේ මේකේ. පොරගන්න දෙයක් ඕනේ උපේක්ෂාවට ගිය ගමන නිසා අපේ ලොකු සංසේ වාදයක් කොට නැගුවා. අහිංසකව ධ්‍යාන හතරෙන් 1 2 දෙකේදී නතර කරලා විපස්සනාට දාන්න ඉන්නේ. මොකද දෙවෙනි ධානයේදී ප්‍රීතිය තියෙනවා. හොඳට ප්‍රීතිය තියෙනවා. ඒකට ඒක නිකන් හරියට සත්‍ය විසුද්ධි ක්‍රමයේ උද්‍යප්පේ ඥානයට සමානයි. චතුත්ථ ධානය කියලා කියන්නේ උපේක්ෂා. ඒකට වැඩ කරන්න ගැම්ම නැහැ. කරන්න ඕනිකමක් ඉන්නේ මොකක්වත් ළඟා වෙන්න ආසාවක් ඉන්නේ නැහැ. ඒ නිසා උපේක්ෂාව එනකොට ඒ පරාර්ථ මේ මේ පරමාර්ථ වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තියෙන ඉල්ලුම ඒ එළවුම ගණ්ඩ තමයි බික්කුණු පස්සේ සූත්‍රයේ සර්වත්‍යංශේ සඳහන් කරන්නේ මෙතෙන් උඹට දරත පහළ වෙනවා. හිතේ ලීන භාව පහළ වෙනවා. හිත නන්නත්තර වෙන එක වෙනවා. ඒලට මොන්නව හරි දහංගටයක් දාලා ආයෙ හිත හදපන්. හදලා වැඩේට තියපන්. ඔතන වට ගත්තොත් ඔබ මෙතෙක් කිනාපු කොඩිය බිම දැම්ම වෙනවා. ඊට පස්සේ ඔබම ඔබේ ආධ්‍යාත්මික ජීවිතේ නිඳා ගන්නවා. වැටෙන එක සාර්ථකත්වයේ ලකුණක්. වැටෙන්නේ මේ ජීවිතේම භාවනා කරලා ප්‍රතිඵල ගන්න පුළුවන් මිනිහට තමයි. එනිසා මේ මනස වැටෙනකොට දැනගන්න මේක බාධක දිවීම තරගයක්. සාමාන්‍ය දිවීම තරගයක් නෙවෙයි. ඒකෙදී වැටුණාට පස්සේ ආයෙ මුලට යන්න ඕනේ. උක්මන් කරලා යන්න හොඳ නෑ. ගත්ත එකලස හැරගෙන වටපිට බලන්න එපා. ගණදෙනු කරන්න එපා. ආරයන්‍ය ගල්පන්න එපා. ගත්ත ගැම්ම අරගෙන ඉදිරියට ඵලයන්. එන්න එන්න බාධා තියෙනවා. මේ බාධක දිවීම තරගයේ මේ දිවීම තරගයක් එක්ක වෙනස්. විපස්සනා කියන්නේ සුද්ධ බාධක දිවීම තරගයක්. ඒ නිසා බාධක එනකොට දැනගන්න ඕන දැන් මම තරගෙන් අවලංගු වෙලා නැහැ. තාම තරගේ ඉන්න වළංගු ක්‍රීඩකයෙක් වැරදුනට කමන්නේ ආපහු මුලට යන්න ආපහු කරගෙන ඉන්න. ඇත්තටම කියනවා නම් භාවනා හොඳම කැලල තියෙන්නේ ඒ බාධාවෙන් වැටිලා ආපහු මුලට යන කැලල. ආපහු මුලට යන්න ඕනේ මුලට කියන නැත්නම් ඉතින් යන්න දෙන්නේ නැහැ. මුලට යන්නේ තමයි මෙතෙක් දිනාගත්ත ටික ඔක්කොම ආයේ බිඳුවට ගේන්න ලක්සයි. ඒ බුන්දුවේ ඉඳලා ආයේ යන්න දක්සයි. ඒ කැලේ දන්නේ නැති මිනිහට කවදාකවත් භාග්‍යාත්මකදී ගමනක් නැහැ. තරඟයකදී පරාජය පිළිගන්න බැරි මිනිහට කිසිම තරඟකාරී මේ ක්‍රීඩකයෙක් කියලා කියන්න බෑ. අද කරන ඔලිම්පික් තරඟ වල වුණත් පරදිච්චු දිනපෙකට ගහනවා මාරනවා. අසී මේ අමනයි. අශීලාචාරයි. ඔක නෙමෙයි තරඟය කියන්නේ. තරඟය කියලා කියන්නේ පරදුමඩ පුරුදු කරන එකට. ඒකේ විපස්සනා විතර මොකක්වත් නැහැ. පුදුමාකාර විදිහට පරද්දනවා බිමම දානවා. හැබැයි තියෙන අලුත් පටන් ගන්න කිසි දෙයක් අඩුවක් නැහැ. ආය පටන් ගන්න පුළුවන්. හැබැයි පටන් ගන්නකොට ඉතින් නෙද්දකින් විතරක් මේ වැලි මාලිගාවක් හදලා වැල්ලට ගහගෙන ගියා වගේ වැල්ලට ගහලා ආය හදන එකයි තියෙන්නේ. ආය හදනකොට ආය කැඩෙනවා. ඉතින් යනු බනට මුහුද ඉදින්න හදනවා කියලා ලේනෙක් වලිගෙන් ඌට hina වෙන්න නරකයි. අපි කරන වැඩේ ඊටත් වැඩිය බොළඳයි. අපි හිතනවා මුහුද කවද දින්න පුළුවන්නේ ලේන වලිගකින් කියලා. ගිරා තට්ටකින් වතුර ගෙනියලා කැලෑ ලැබු ගින්න නිවන්න පුළුවන්. නමුත් බුදුරජාණන්සේ ගිරවෙක් වෙලා හිටපු වෙලාව ඒකට උත්සාහ කරා. ලේනියක් වෙලා හිටපු වෙලාවේදී උත්සාහ කරා. උත්සාහයට ආණ්ඩු කම්බල දෛතන සෛලාසනයටපත් වෙලා වැඩේ වුණා. කියන්නේ මොකද්ද? මුහුදට ගිහලා වැඩිති පැටව පැටව ටික වලිගෙන් වතුර ගෙනල්ලා ඇල්ලේ ගහලා කරගත්තා. කතා ඉවර වෙන්නේ එහෙමයි. ඒ නිසා මේ වැටුණත් නැගිටුම වැටි වැටි නැගිටුම නැග නැග යමු දිනුනේ කියලා සුනිල් සාන්තිගේ හින්දුවත් වෙන දවසවල හැමදාම උදේ විනාඩි 5කට දානවා වගේ. බුදුසසුනේ කිව්වේ මේක වැටෙන්න වෙන තමයි හොඹ රිවට් වෙලා එන්නේ. හොඹ රිවට් වෙන්න ඕනේ. රිවට් වෙච්ච තරම තමයි මම තලසුණකම තියෙන නිසා වැරදිලා බාධක තරගෙන් වැරදිලා ඒ මනස දැන් මුලට යන්න එපා ආය වැඩේ පටන් ගන්න. අන්නේ යන්නට ගියේ කොච්චර උජාරව යනවද? උජාරව යනවද? මේ ලාභය සත්කාරය ප්‍රාර්ථනා කරන්නේ මම කරන්න ගියා වැටුණා. දැන් ආයේ මුලට යනවා. දැන් ආයේ මේ ටික ආපහු යන්න ඕනේ දැන් හැබැයි. ඒකට පස්සට යන ටිකේ සම්පූර්ණ මනුස්සකම් මතුවේ. නිහතමානිකම් මතුවේ. පරාජය පිළිගන්න පුරුදු වෙනවා. ආයේ බිඳුවට යන්න පුරුදු වෙනවා. ඒක හුඟ දෙනෙක් ඒ පුද්ගලයා සමාජය පිළිගන්නේ පරාදයක්. එහෙම නැත්නම් මේ කාලකණ්ණි ගමක්, පෙර කර්මයක්, මොකක්වත් නේ කරුමේ ගෙවිල්ලක් අතර සිද්ධ වෙන්නේ පුදුම පන්නරයක් තියෙනවා. මේ මයිලක තිබුණා මේ පොත. දැන් කොහෙද මන් දන්නේ ගිය සත වර්ෂයේ පහළ වෙච්චි ලෝක වීරයෝ සිය දෙනෙක්ගේ චරිත කතා. ධම්මචන්ද යාමතුරු මේක හදාන ඉස්සලා කියවු පොත. මම අරගෙන කිව්වා මේ මිනිස්සු විතර වැටිච්ච જાතියක්. හැම જાතිකම වීරයෙක් කරන බලපුවාම නොකියන දුකක් විඳලා තියෙනවා. අන්තිමට පිළිගත්තට පස්සේ එයා කියන්නේ මං වැටිච්ච හැටි. ජයගත්ත හැටි නෙවෙයි. ඔක්කොමලා හිතන්නේ මෙයා උඩින්ම ගිහිල්ලා ජාතික වීරයෙක් වුණා ඒගොල්ලෝ විතරයි පරාජය පිළිගන්න කැමති. මේකෙන් තමයි පන්නරේ හිටින්නේ. ඒක නිසා උපේක්ෂාවට යනකොට උපේක්ෂාව දන්නවනම් බුදුහාමුදුරු කියන විදිහට සංඛාර උපේක්ඛාමන්ටම දන්නවනම් එයා දන්නා මේ වැටෙනවයි කියලා කියන්නේ එහෙනම් දැඩි පුහුණුවක් දෙනවයි කියලා කියන්නේ ඉහළ ප්‍රොමෝෂන් එකට ලෑස්ති කරනවා කියන්නේ. zen ටීචර් කෙනෙක් කියලා තියෙනවා උඹ මහාන්ති වෙච්ච තරමට ප්‍රතිඵල හම්බෙලා නැත්තම් බලාගනින් ළඟදිම ලොකු ජයග්‍රහණයක් එන්න තියෙනවා. බොහෝක් වැය කරලා වියදම් කරනවා. මහන්සිලා වැඩ කිසිම ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් ඒ කියන්නේ උඹට උඹ හිත බලාපොරොත්තු වෙන විදිහ ලොකු ප්‍රතිඵලයක් එන්න තියෙනවා. උඹ වැඩි කරමු බලන්න. ඒක වුරුත් ඇවිල්ලා උලිලි පෑවට ඉලක්කම් පෙන්වුවාට ඉව එකක් නෙවෙයි උන කරන්නේ ධර්මානුකූල වැඩේ වෙනවා. <clears throat> තමන්න තියෙන්නේ කොම්ප්‍රොමයිස් කරන්න එපා, පැකිලෙන්න එපා, අව탁සීරු කරන්න එපා, කරන වැඩක් බුල්වදින්ම කරන්න. දෝතින්ම කරන්න. වමතින් කරන්න එපා. වමතින් කරන එක නොකර ඉන්න එක හොඳයි. කරනකොට අන්තිමට උපේක්ෂාව එතනදී <clears throat> ඔය සාමාන්‍ය තියෙන දස උපේක්ෂාවල <clears throat> උපේක්ෂා 10ක් අපේ පොතේ සඳහන් කරනවා. මේ කියන්නේ සංඛාර උපේක්ෂාව සියලු සංස්කාරයන් කෙරේ ජයව වුණත් පෙරතුණත් සැපක් ආවත් දුකක් ආවත් යසසක් ආවත් ආයසක් ආවත් ලාභයක් ආවත් පාඩුවක් ආවත් ඒ තියෙන උපේක්ෂාව හුඟක් මේ බොජ්ජංග වල අන්තිමට තියෙන උපේක්ෂාව. ඒක ගියාට ඒක නා වට ගන්නෑ. ඒකයි විකුණු පස්සේ සූත්‍රයේ බුදුහාම කියන්නේ මේ වැටෙනවා වට්ටක් නැති වෙන හැටි පුරුදු කරපන් ආයෙ ගොඩ කරපන් ආයෙ ගොනු කරලා ගහපන්. ගහගෙන ගහගෙන යනකොට එන දේ ඔය සීල සමාධි ප්‍රඥා නෙවෙයි ඊට වඩා බොහොම උතුම් ගුණයක් එතන තියෙනවා. තම සීල සමාධි ප්‍රඥාවක්ම අරසා වෙන ගුණයක්. ගැල්වනයිස් වෙන ගුණයක්. පරාජයමයි හෙළවෙන්නේ. ඉතින් උපේක්ෂා විතරක් ඒ බව දන්නේ නැතුව යන එකන තේරෙන්නේ උපේක්ෂාවට යනකොට මොටිවේෂන් එක බහිනවා. මේ ඡන්දය යමක් කිරීමේ තෙද කඩාගෙන යන ගතිය අඩු වෙන එකක් වෙන නිසා උපේක්ෂා දන්නේ නැති කෙනාට හම්බුනොත් මේක මත් වෙනවා යා. ඒක තමයි මට හිතෙන්නේ කියන්නේ කියලා. නිමිතන ලද නව නිර්මාණයක් දැන් අපි කියමු එක්ක දිනු කරන ලද විද්‍යාත්මක දෙයක් එහෙම නැත්නම් සුසර කරන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් වයින්යක් වගේ තවදුරටත් දිනු කියලා ගෙන යෑමේදී එයාගේ විද්‍යාත්මක දියුණුව අවබෝධය සහ සමතය තැන්පත් බව ඒ දෙකම දිනු වෙනවද ඒ දෙකෙන් බලපාන්නේ කොහොමද කියන්නේ? ඉතින් අපිට එයා හදන නිර්මාණය ගැන කතා කරන්න පුළුවන්. අපිට මෙයාට සමතයත් වැඩිනවා. සීලයක් තනින්ද නිර්මාණය හදලා සංගීත භාණ්ඩේ ක්‍රියාත්මක කරන කෙලෙසියක්ද වැඩෙන්නේ හොඳ එකක්. එයා නිර්මාණය අපිට මිනිස්සුන්ට ප්‍රයෝජනවත් එකක්. හරි හරි. අපගේ සංගීත බෑන්ඩ් ගන්නකෝ සංගීත බෑන්ඩ් හොඳටම සුසර කරා සංගීතය අහනකොට කෙලෙස්ද වැඩෙන්නේ නිවනට ඒ කියන්නේ එහෙමනම් මේ මනස දැන් දක්ෂව මොකද්ද කරලා තියෙන්නේ නිර්මාණයක් හරි ඒක තමයි නිර්මාණය මොකේදද එතන මම මාරපාක්ෂිකයි ඒකට මාරයා ඉන්නවා ප්‍රොමෝෂන් දීගෙන උසස් කිරීම දීගෙන ඕනි තරම් ඒ අවස්ථාවේදී ඔහුගේ සමතේට නමුත් ඒ සමතේට මිච්ඡා සමතේ කියලා සුද්ධ වශයෙන් කියකිය මොකද එයත් වැටෙනවා දැන් ওই ප්‍රශ්නේ ඔහුගේ තෝ දිනුවයි කියලා හිතන්නේ හිතන්නේ හැම එකම කරන්නේ දිනුවා හිතන්නේ තමයි මොකද වෙලා දිනුවගේ પરම්පරාවම හොදලා යනවා නිෂ්පාදනය කරපු හැම මිනිසෙකුටම වෙලා තියෙන එකයි ඒක තමයි බුදුරජාණන් කියන්නේ සම්පජඤ්ඤය තියාගන්නේ මේ කරන්න හදන වැඩේ මොකද්ද වෙන්නේ කියලා බලපන්. මොක හරියනවා. හරියද මා බුදුහාමුදුරුවෝ ලොකු සාංශල ඉලා තිනවා සංඝයා වහන්සේ කරන ඕනම වැඩක් හරියනවා වහනකම ඇර. ඇස් දෙකකට යන්න කියන්න බලන්න සංඝයාට හරියන්නේ නැද්ද කියලා. නස්තත්‍රයක් බලන්න කියන්නේ. නැකතක් බලන්න කියන්නේ ඔය ගියෝ ලක්ෂයකට වැඩිය කරනවා. මාර්යා ඒකට බොහොම සපෝට්. බුදුරජාණන් දවසක් කන්දක් පුරලා තනියෙන් භාවනා කරනකොට හිතනවලු අනේ මේ රජවරු මෙච්චර අයබදු අය කරන්නේ නැත්නම් මේ දුප්පත් මිනිසුන්ට කොච්චර ලීස්ද අනේ මේ මිනිසුන්ගේ අයබදවන්නේ. එතකොට මේ කෙනෙක් ඔලු ඕකනේ ගිහි ගෑරියන් නැතුව රජ වෙනවා නම් ඔය ඩේ කොරණ තිබ්බනේ දැන් උනත් රජ වෙන්න පුළුවන් මං එන්නම් සපෝට් එකට කියලා බලනකොට මාරයි. ඒ වැඩ වලට පැනලා දෙන්න කට්ටිය. ඒක නිසා අපි දැනගන්න ඕනේ කොහර ගුණා යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක නැතුව දකින දකිද්දී නිර්මාණය කරන්න ගියාට පස්සේ අපිට එන සෑම සහයෝගයකින්ම හතරක් වැඩිනවා. බුදුරජාණන් කියන දෙන ආසවට්ටානි ධර්ම හතරක් වෙනවා. බහුසුත භාවය වැඩිනවා. ගෝල බාලය වැඩිනවා. තමන්ගේ ලාභ සත්කාර වැඩිනවා. තමන්ගේ සීනියොරිටි එක එක්ස්පීරියන්ස් එක වැඩිනවා. මොකද මේ හතරම විනාශ කරන මේ මනසට ඌවත් නැති වෙනවා. මේ හතර දරන්න බෑ එසේ මෙසේ කෙනෙකුට. උංගෝ පින් තියෙන කෙනෙකුට මේ හතර දරන්න පුළුවන්. බැරි මිනිහකට ආවට පස්සේ පූර්ව පිටේ හතර බැඳා වගේ. කඩුසාගාරේ රත්තරන් බැඳා වගේ ඌ ඒකම විනාශ වෙන එක තමයි අද අද මුළු සාසනෙම ගිහිලා තියෙන ලාභ සත්කාර වැඩිකම නිසා. ඉතින් අද හාමුදුරුවෝ කියනවා මේ බණක් කියනකොට සිවුම් ලස්සන මියුසික් එකක් පිටිපස්සෙන් ගියාම මොකද වෙන්නේ? බණ යන ගමන් පිටිපස්සෙන් කුරුළු සද්දයක් පුංචි වයලින් සද්දයක් දාපුවම නරකයා බුදුහාමරට බ්‍රහ්මස්වර අටක් තිබුණා නම් අපි පොඩ්ඩක් ඉලෙක්ට්‍රික් গিitar එකක් ගහපුවා මොකද වෙන්නේ කියලා. අම්මා ජනාධිපති වුණාට අග්ගාලේ උත්තරේට. බුදුනානිගේ මේ මහමූද හෙල්ලෙන්නා වගේ පිරිට්ටියක් කියාපල්ලා ඕක ස්වභාවේ තියපල්ලා ඕකට මේ ආලවට්ටම් දාන්න මොකක්වත් ඕනේ නැහැ කියන. ඒක නිසා මේ ස්වභාවය මේ තිබිච්ච විදිහට තියෙන එක තමයි අපිට මේ ලෝකෙට කරන්න තියෙන ලොකුම සිහිය. මලක තියෙනවා මේ මේ තාක්ෂණය තමයි විනාඩි 5කට ලෝකේ නැතර කරනවා කියලා අවුරුදු 13ක කෙල්ලෙක් කතා කරලා බයින්වා දැන් ඉන්න પરම්පරාව. තොපි කිරුවේ මොකද්ද අපි ලොකු වෙනට අපිට ඉතුරු කරලා යන ලෝකේ මොකද්ද තොපිට පුළුවන් නම් උක අපව හරව කියන්නේ. කතා කරන UN එකේ ඉන්න රාජ්‍ය නායකයන්. කෙල්ල කියනවා මම මෙතෙන් එන්න ගන්න ටිකට් එකට සල්ලි එකතු කරලා අවුරුදු 19ට අඩු ළමයිගේ. උඹලා ඉතුරු කරලා යන්නේ ඕකද අපිට ලෝකේ. උඹලා කැලේ විඳන් කරන දේශපාලනට යකෝ ඒ බලයට මම කතා කරන්නේ බලයට නෙවෙයි අපේ ජීවිත විනෝද කතා කරන්නේ. උඹලා දීපු ජීවිතේ උඹලා කෑවා. ඉස්සරහින් පරම්පරාවේ ලෝකයක් නැහැ. පුළුවන් ද පස්සට ගන්න. ওই නිර්මාණ මොනක් කොපස් කරන්නේ. ඕක නිකන් ගලක් පෙරළු වගේ ගහන්නක් උඩ තියෙන තලාගෙන යනවා. ඒකට මාර්ය හදලා තියෙන්නේ. ඉතින් අපිත් ඒකට ජැග්ගාලා මාර රාජධානියේ මාර රාජිනියගේ සුවචකී කර ගෝලිය වගේ අපි නා නිර්මාණ කරනවා. බුදුරජාණන් වහන්සේ විසරණ නිර්මාණයක් නෑ මේක ඇතුලේ තියෙන ඔක්කොම ටික ඔය නිර්මාණ කියලා කියන්නේ අවධානය පිටට යොමු කිරීමක් ඒක වෙන්නේ ඇතුළ පුස්කණේක අවධානය ඇතුළට දාපන් නිර්මාණය හොඳ මේක තියෙන්නේ ඇතුලේ ඒක නැති කරගණ්ඩයි ওই බාහිර නිර්මාණ අගය කරන්නේ. නිර්මාණශීලීත්වය කියලා කියන නිසා ප්‍රගතිශීලීත්වය සහ නිර්මාණශීලීත්වය කියන එක නැති නිසා බුදුහමරට අරස රස කියලා, අජිකුච්ච කියලා, අපගබ්බ කියලා වචන 8ක් තියෙනවා අටෙම නවග්‍රහ නවගුණ නව රහදි බුදුගුණ වගේ බුදුජානනාසර සීමාවනත බැලලා තියෙනවා. එදා හිටු බමුණු. බුදුන් කියන උඹ බලන්න ගියා උඹ කියන කතාව ඇත්ත තමයි කියන්නේ. මොකද මම ඔය කෙලෙස් වලට පහින් පහින්දින්න යන්නේ. එන බලන්න මම නිර්මාණශීලීත්වයක් නැහැ. මගේ ප්‍රගමනයක් නැහැ. ප්‍රගමනේ බුදුහාමුදුර කියන්නේ මොකද්ද? ලෝකායත දියුණුව කියන්නේ සූසාන වර්ධනය. අවසානයේ වැඩෙන්නේ සෝංකොත් ගන්න විතරයි. ඒකට අපි තාම දක්ෂව සහයෝගය දෙනවා. ලෝක වර්ධනයේ සූසාන වර්ධනය. ඔය නන්දමණිගේ සින්දුවක් තියෙනවා ලෝම සූසානයක් වුණත් එයාට මොකද මොකද්ද? ලෝකම සූසානයක් වුණත් ඌට ගණක් නැහැ කියලා අපි අපි කරන මේ හැම නිර්මාණයකම ඉතුරු වෙන සූසාන වර්ධනයක් විතරයි. හැම නැටුමක්ම පිස්සුවක්. හැම වැයුමක්ම ඇඳිල්ලක්. හැම ගායනයක්ම ශෝකාලාපයක් කියලා තියලා තියෙනවා. ඉතින් ඒක සංගීත ශිල්පියෙකුට එහෙම කිව්වනම් මට 40 දිනක් කියලා මේ චිත්‍රපට නිලිය නිලිය භාවනා කරා. මං ටිකක් කිව්වා හැම නැටිල්ලක්ම පිස්සුවක්. හැම ගායනයක්ම දුකනවිල්ලක්. හැම වාදනයක්ම ශෝකාලාපයක්. බුදුසසුනේ ගෙවීම කියලා තියෙනවා. දැන් අපි ඉන්නවා ඒක පුත්කල සංගීත සම්දර්ශන පවත්වන සංඝයා වහන්සේලා. ඒක පුත්කල චිත්‍ර ප්‍රදර්ශන පවත්වන සංඝයා වහන්සේලා කොච්චර ශ්‍රේෂ්ඨද? ආයිත්‍ය ධම්මන පළවෙනි එකටත් උඩින් යන්නේ යාට. නෝ සාසනෙ මොකද වෙන්නේ? මොකක්ද ඉතුරු නාදර්ශේ? ඉතින් ඒක මේව ප්‍රසිද්ධිය කතා කරොත් මොකද වෙන්නේ? කතා කරන හැමෝටම බෙල්ල යනවා. එනිසා අපි ඔකට කොටු කරලා අතුලට දාලා ලොක් කරලා තමයි ඔයගොල්ලන් කියන්නේ. මේ කාටවත් ප්‍රසිද්ධ කරන්න යන්න එපා. පෙන්නන්න එපා මේ ආමුදුරු පෙන්නොත් එම් බෙල්ල යනවා. ඒ බුදුහාමුදුරු කියලා තිනවා කිව්වට පස්සේ මොකුත් කරන්න බෑ. මොකද ත්‍රිපිටකේ හැම තියෙනවා. මොකද බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනාද මේක දන්නේ කියලා හිතන්නේ. අද බෞද්ධය මොකේද ජග් ගහන්නේ කියලා බලන්න. මොකේද ආදාර උපකාර කරන්නේ කියලා බලන්න. ඉතින් ඒක සංඝයාත් පාර දන්නේ නැත්තම් හරිගන්න බෞද්ධයරි කියලා දෙන්න මෙන්න මෙහෙමයි බුදුහාම කියලා තියෙන කියලා. කිව්වොත් මොකද වෙන්නේ? ආමුදුරණ හම්බෙන්නේ බින්ද පාතෙත් නැති. හැබැයි එහෙම නන්නේ. හරියට පාර යනවා හරියට සලකන මිනිස්සු. ඒ අබෞද්ධය බව සලකනවා. දැන් ඉතාලිය හාමුදුරුවෝ පෙරේදාවේ 11 සෙන්දාවේ පැවිදිච්ච ගමන් රට ගිහලා මම කොහොමද සල්ලි නැතුව පිටරට ගමන කියලා. පුදුම සලකිල්ලක් ස්වාමීන් වහන්සේ තියෙන්නේ. එයා ලංකාවකට ගියාට පස්සේ ඉස්සල්ලාම මට තමයි ගෙනලා පූජා කරන්නේ. මම කිව්වා හරි අම්මයි තාත්තා අම්මයි තාත්තා දෙන්නම කතෝලික. තාත්තා කිව්වලු ඔබ වහන්සේ බැංකු ගිණුම තහනම් කරන්නවත් බැංකුවට යන්න ඕනේ මම යන්නම්. ඔබ වහන්සේ මේ වගේ ආයතන වලට යන්න ඕනේ වහන්සේ විවේකී වින්න. අවශ්‍ය දෙයක් තියෙනවා මට කියන්න මම අරන් දෙන්නම් කියලා මම කිව්වා අනේ කරුණා කළා අම්මලා තාත්තට මෛත්‍රී කරපන්. ඊමණසෙ මේ ඉතාලියේ ඉඳගෙන බෞද්ධ භික්ෂුවගේ මුදල් පරිහරණය නොකිරීමට මෙච්චර උදව් කරනවා කිව්වහම මොන දර්ශනද කියලා හිතන්නේ. අපේ ග්‍රීක හාමුදුරුවෝ පැවිදි වුණායි කියලා තාත්තා ඇවිල්ලා කරුණු තුනකින් චෝදනා කරා. තෝදා හංගන්නේ ඊගන්නේ උට අපවෙච්චි මට නිලැජ්ජයි. දෙක දිවෙනාට ප්‍රතිචේප කරලා තිනවා මම සදාකාලික අපායට යනවා. තෝ බුද්ධාවන ගියා කියලා මම අනුමත කරොත් මම බල්ලන තැන පල්ලිය ඉද දෙන්නෙත් නැහැ. ඒ නිසා මට ඔයාව මගේ පුතා විදියට පැවිදිවීම බාර ගන්න බෑ. මේ ආමතුරු රණ්ඩු කරලා කරලා අවුරුදු 18ක් ඊට පස්සේ ඒ වගේ දැක්කා තාත්තා ග්‍රීක සොක්‍රටිස් කියලා තියෙනවා මුදල් පාවිච්චි කරන මිනිහා කෙලසෙනවා කියලා. එසකට යා කිව්වා ගිහිල්ලා තාත්තගෙන් තාත්තා දන්නවද සොක්‍රටිස් මෙහෙම කියලා. ඔව් මම මේක පිළිගන්නවා. මහත් මුදල් පාවිච්චි කරන්නේ නෑ. උඹට කවුද කිව්වේ? මට කිව්වේ උදාන. සොක්‍රටිස් නෙවෙයිද නෑ. තාත්තා දන්නවනේ මම කරලා නෑ. ඊට පස්සේ මේ කාරණා දෙක තුනක් කිව්වට පස්සේ කිව්වා එහෙමනම් මම ඔබ කියන්නේ පිළිගන්න. අම්මට බෑ. තාම අම්මට බෑ පිළිගන්න. ඊට පස්සේ තාත්තා ලියන පොත් ටිකුයි එන්නගේ බඩුවක පූජා කරා. එතැයි කතෝලිකයර බව ඔය බුදුජානක කියන එක ඇතුලෙන් තේරෙනවා. බෞද්ධයර තේරුම් ගන්න බෑ මොකද බෞද්ධ දැන්න පිස්සු වැටලා තියෙන්නේ. උපපති බෞද්ධකම නිසා මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මේ කාගෙන තේන්සා කියන පුළුවන් තරම් ඔය අනම්මනම් කියන්නේ නැතුව ත්‍රිපිටක පොත අරගෙන පුළුවන් වෙච්චලා කියවලා බලන්න. ඊළඟට කෙලින්ම මොනම්මන මොනවාක්වත් නැතුව කියලා තියෙනවා. හැබැයි කියලා තියෙනවා මේක මෙහෙම වුණාට ලෝකයක් කියලා එකක් තියෙනවා. සම්මුතියක් කියලා තියෙනවා. ඒක අවුල් කරගන්න එපා. සත්‍ය නම් මේකයි. ඒ සම්මුති මනුස්සයර මේක පිළිගන්න බැරි නෑ. එහෙනම් අර දෙකට හිර වෙච්ච මනුස්සයා ඒකත් නැතුව මේකත් නැතුව අම්මා දුකක් අප්පා දුකක් විදිනවා. අමාරු දුකක් වෙන තේරුමක් නෑ. මොකද ඒක තේරෙන්නේ ඒ ඒ ඒ ඉන්න පණින්න අඩිගානේ කාංකා විතරන විසුද්ධිය පන්නන්න ඕනේ. හිතේ තියෙන සැක සංකා පන්න ගන්න ඕනේ. ඒක තමයි ඇයි මේ දෙකක් තියෙද්දි මෙච්චර හරියක තියෙද්දි අඩු ගාණක් කරන්නේ? ඇත්තට මේ වැරදි දැන දැන මිසු කරන්නේ ඇයි කියලා තේරෙන්නේ. මෙච්චර හිතවිලි වල මගේ වැඩි හිතවිලි ගාණක් වැරදි හිතවිලි. අඩු හිතවිලි ගාණක් හරිය හිතවිලි ඇයි මේ? කියලා තේරෙන්නේ කවදා හරි ඒ සැක සංකා ඉක්මවන ඥාණය පහළ වෙනවා. ඒ තෝවන් වෙලා නෙවෙයි. ඒක කියන චුල්ලසෝතාපන්න කියන. ඒකට යාර තේරෙනවා. බහුල ජනතාව තිබුණා 199 ඡන්දේ දිනුවට ඒක නෙවෙයි නායකත්වය. ඡන්දේ දිනුවයි කියලා කියන්නේ බොරු. වැඩි ඡන්දයන්නේ කාමෙටනේ. සර්වඥ සෝමේ දේවදත්තයි සාරිපුත්‍ර සාංශේ දෙන්න තියලා ඡන්දයක් තිබ්බා. සිවුරක් පූජා කරා. කීටාගිරිය කරලා තියෙනවා. ඉතින් මිනිස්සු කිව්වලු හාරිපුත්ත හාමුදුරුවෝ මෙහෙට එන්නේ ගෝයන් කපන කාලේට විතරයි. දේවදත්ත හාමුදුරුවෝ උදෙත් good morning කියන්න එනවා අපි ගාට බබාටත් පිරිත් කියන්න එනවා. පිරිත් නුරුත් ගැට ගන්න. ඒ නිසා අපේ 199 ඡන්ද යන්න ඕනේ. දේවදත්තට කියලා දිවුරු පූජා කරනවා දේවදත්ත හාමුදුරුවෝ. දැන් තිබ්බොත් ඡන්දෙ මොකද වෙන්නේ? දැන් ඡන්දෙ තිබ්බොත් කාටද යන්නේ? ඉතින් ඡන්දෙන් දිනවයි කියලා කියන්නේම 100ක් වැඩි. බුදු ජනදේ අහිම කිසිම දෙයක් නැහැ කුසල ඡන්දේ විතරයි තිබුණේ. වචනයක් වරද්දා ගන්න තෝ කල්ප භාවන පෙරම් පුරලා. උන්වන්සේ කෙලින්ම කතා කළා කිව්වා උඹලගෙන් මට මොකක්වත් ඕනෙත් නැහැ මම උඹලා පිළිගත්තත් එක නැත් එකයි සත්‍ය මේකයි. ඔකේ ජාලාභ සත්කාර සම්මාන සිලෝක පැතර ගියා නම් නිවන නැහැ. ඒ දෙකම සම්බර කරන්න විශාල පිනක් ඕනේ. කෑදරකම විතරක් තිබිලා බෑ. විශාල පිනක් ඕනේ. ඒකත් බුදුජානකත් මහා සමය වේලාවල් තිබුණා. දසසහසක් වලින් මිනිස්සු ඇවිල්ලා වඳින්න පටන් ගත්ත විශාල සෙනඟක් හිටියා. ඒ බුදුදහමසේ කිව්වේ මම යන ගමනක ඉස්සරහ ගව්වතරම් කවුරුරි පේන්න නැත්තම් පිටිපස්සෙන් ගව්වතරම් දුර කවුරුත් පේන්න නැත්තම් මට අඩුවන්ට මල මුත්‍රා කරන්න පුළුවන් කියලා කිව්වා. ඔය සෙනඟ හිටියට කමන්නේ මගේ විවේකේ තියෙනවා. නමුත් ඔය කරන දැන් කරන පරිේශනයි දැන් කෝවේ විද්‍යාවයි බුදුදහමසේ පෙන්වන විද්‍යාව බලන ලොකු සංසය ලිපතක් ලිවානේ අබෝ අච්චු ගන්න බැරි වුණා කේමනන්ද ස්වාමීන් වහන්සේ මේකට ලියන්න තියෙන අවිද්‍යාව කියලා තමයි කියලා කිව්වා අන්තිමට. ඔය දැන් තියෙන විද්‍යාවට කියන්න ඕනේ අවිද්‍යාව කියලා. ඒකට නැත්තම් බුදුහාමුදුරු කියන විද්‍යාවට නම නැති වෙනවා. මොකද මේක කාමෙම නෙවදන්නේ. ලාභ සත්කාරෙම නෙවදන්නේ. ආර්ථිකේ නෙවදන්නේ. තින්සා ඒ පරිශ්‍රණය මේ පරිශ්‍රණය අතර මඳහත් බලන්න පුළුවන් නේ මේ විපස්සනා කරන මනුස්සයට විතරයි කරන නෙවෙයි යම් මට්ටමකට ගිය කෙනාට විතරයි. එහෙම නැත්තම් රැල්ලට යන්නේ ඕනේ. මිනිස්සු නොමග යවන්න මිනිස්සු මත් කරවන්න මිනිස්සු මං කියන කරාඹනවා කියලා එකක් කරන හරකුන්ගේ කරාඹන්න පුළුවන් පරිශෙන් ටික විතරයි යන්නේ අද කිසිම පරිශෙන්ක සල්ලි දෙන්නේ නැහැ හරි දිනු කරනද වගේ එකක් දැන් මිනිස්සුන්ට ප්‍රයෝජනවා දිනු කරනද ලිපක් වගේ මොන පිසු ලිපක් වුණාම තුන් දවසේ තුන් වෙල කම්බන කයි ආපු හිගාන කාල කන්න බලන්න ලිප ඕල් ලිප කදන එක හොඳම ටික හම්බ වෙනවා එනිසා ලිප හදන්න ප්‍රශ්නයක් නෑ ගෙවල් හදන යකා ගෙවල් හැදුව එකදී දකිනවා මම මේ ගෙවල් හදන එක දැක්කට පස්සේ ආය හදන්නේ දැන් මේ මහත්තයා කිව්වා දැන් විපාකන එක ගැන මම කතා කරොත් එහෙම දැන් ඉස්සර අපි පුංචි කාලේ අපේ දෙමව්පියෝ කඩෙන් මුදල් පරිහරණය කරන් ලිපක් කපයා ගන්න නැතුව ඒ විද්‍යාව අනුව සකස් කරන ලිපවල ගන්න නැතුව දිග්ගල්තුරා කරගත්තේ ආහාරවල තියෙන රසය අද ඔය විද්‍යාත්මකව කරන්ට් එකෙන් ඔය වගේ දේවල් වලින් තපස් කරන ආහාර රසයේ අඩුවක් වෙනවා. ඒක අත්දැකීමක් වශයෙන් කියන්න පුළුවන්. අන්න එහෙමකුත් තියෙන විද්‍යාව මොකද ඒක පරිහානියට යන එකක් කියන එක. තමයි මම මෙතෙන් තේරුම් ගන්නේ. විද්‍යාවේ තියෙන අලංකාරය තමයි බහුල භාවිතයට යන්න පුළුවන්. එකම හැඩේ එකම දේ ඔක්කොම එක සමාජවාදී ඔක්කොගේ පේනවා. ඒත් මේ බහුලභාවතේ හදන එක মালටි මිලියන කෙනෙක් වෙලා ඉන්නවා. උන්ව නඩුවක් දාගන්නත් බැරි තරම් අන්ටචබල් දැන්. විද්‍යානුකූලව අත්දගත් එක. මේ යකා බලනකොට සල්ලි අරගෙන තියෙන කාගෙන්ද? පල්ලියේ. අද කරන විද්‍යානුකූල දේවල් වල අවුරුදු 20කට ඉස්සර මිනිස්සු යොමු කරලා ඉවරයි. ඒ මිනිස්සුගේ විද්‍යානුකූල විද්‍යාව දෙන එක අල්ලසක් ඇත්තටම. අල්ලසෙන් විද්‍යාඥයෝ 99ක් අරගෙන තියෙන්නේ. අපේ පරිශන කරනවා මුට මෙච්චර ගාණක් දෙමු පරිශන කලින් කල් සල්ලි දෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මේ ලිග්ගල් තුනක් එකතු කරලා ලිපක් හදන හැටි කියලා අයියෝ ගොරකේ ඕක පිටිපස්සට ගෙනියන ක්‍රමයක් එව්වා හරියන්නේ නැහැ. ඒකේ ඒ තැන්ට ගැලපෙනවා දෙන්නෙකුට එක සමාන නැහැ. ඒක හරි විදිහට ඒක වැඩක් නැහැ. අද මේ ඔක්කොම එක මට්ටමකට කරලා ඔක්කොටම එක හා සමාන පිස්සු. විද්‍යානුකූල ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම එක හා සමාන පිස්සු. මේ මේ ළඟදී කතා කරලා තිබුණා එංගලන්තේ ඒ කැබිනට් එකේ ඉන්න මිනි ඇමතිවරයා මේ മന്ത്രിවරයෙක් සෞඛ්‍ය ඇමතිවරයන් අහනවා මෙච්චර නොමිලේ සතිය උගන්වද්දි භාවනා තියෙද්දි ඇයි ඔබතුමා මේ වෛද්‍ය විද්‍යාවට මේ සතිය උගන්වන්නේ නැත්තේ? හත පහක්වත් විදන් යන ඔබතුමා දන්නවා මේ වෛද්‍ය විද්‍යාවෙන් කිසිම තේරයක් වෙන්නේ නැහැ කියලා. ඇයි කරන්නේ නැත්තේ? මට එකක් කියකි ඔයාට මේ බේත් හදන කම්පැනි වලින් කට් එක එනවා. ෆාමසිකල් ඉන්ඩස්ට්‍රි තියෙනකම් කවදාකවත් කිසිම පරීක්ෂණයක් කරන්න දෙන්නේ නැහැ. මං ඉල්ලා හිනවා කරුණා කරලා මේ නොමිලේ බෙදා දෙන්න පුළුවන් සතිය පුරුදු කරන්න කියලා. පස්සේ මම මෙහෙට එවුවට පස්සේ එක්කෙනෙක් කියනවා අඩු ගානේ එහෙම එක එක්කක් ඉන්නවා පාර්ලිමේන්තුවේ අපේ එක එක්කක් නැහැ. සිංහල බෞද්ධ රටේ ඉපදිච්ච පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ගේ එක එක්කක් නැහැ නිකමට ওই ප්‍රශ්නේ අහන්න. මොකද ඒගොල්ලෝ හරිය බයයි ඒ කට්ටක නැති වුණොත් අපි මානව මුළු ලංකාවේ ජනතාව පුදලා ඉවරයි දැන් බටේ වෛද්‍ය විද්‍යාව. උප්පත්ති වෙලාවෙම ගහනවා ට්‍රිපල් එක. ඊට පස්සේ අල්සයිමර් ආවට පස්සේ කියනවා ඉස්සර ට්‍රිපල් තිබුණෙත් නෑ අල්සයිමර් තිබුණෙත් නෑ. දැන් ට්‍රිපල් එක ගහමු ගම කතා කවුරක් කතා කරන්නේ. ඒක රිසර්ච් හරහා යන්නේ පුදුමාකාර මැප් එකක්. ඒක බලනකොට හිතනවා අපේ තකතිරක මේ වැඩිවීමක් මිසක් අඩුවීමක් නෑ. හැබැයි ලස්සන අඳලා පෙන්නනවා. ඕගොල්ලෝ ශිෂ්ටාචාර වෙන්න, සමාජශීලී වෙන්න, අපේ ට්‍රෙන්ඩ් එකට එනවනම් මේවා තියෙන්න ඕනේ. කෙල්ලෝ ඇඳුම් නැතුව ඉන්න ඕන. කොල්ලෝ අපි කියන විදිහට කුඩු ගහන්න ඕන. එතකොට හරි සමාජශීලී. අන්තිමට කොහෙන් නැති වෙනවද කියලා හොයන්න බෑ. ඒක නිසා ඒක දිහා බලනකොට බුදුරජාණන්සේක වචනේ එදත් සත්‍යයි. උන්වහන්සේ පොළොවට බහින කතාවක් තිබ්බේ. appropriate technology එක තමයි බුදුහාමුදුරුවෝ දැම්මේ. අදත් සත්‍යයි. හෙට වෙනකොට ඔයිටත් වැඩිය සත්‍යයි. ඒතර ඒක තාලිය හාමුදුරුවෝ කියනවා අපි මේක ප්‍රසිද්ධ කරන්න දඟලන්න ඕනේ නැසොත් හැම ආගමික මිනිසෙකම බුද්ධහම උතුම්ම දේ බව දැනටම ගන්නවා. උතුම්ට ගොඩ එන්න බෑ මේ අබ්බැහිය වැඩිකම නිසා. කිසි කෙනෙකුට බුද්ධහන විරුද්ධව කතා කරන විශේෂයෙන්ම ඔය බුද්ධහන ගහන්න හදන කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ හොඳටම දන්නවා උතුම්ම දේ බුද්ධහමේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි මේකට ගහන්න ඕනේ අපිට තියෙන උපරිම ප්‍රයෝජන ජොලියෙ ඉන්න. කියලා දෙන්න යන්න ඕනේ. දැන් මොකද දැන් ජොලියේ ඉන්නකොට අපි පොරොදෙල් ගතගෙන නැත්නම් කාටවත් උගන්නන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට උගන්නන. ඒ තරම් දන්නවා. ඒවතර ඇබ්බැහියේ බරපතලකම නිසා ඒගොල්ලන්ට මෙහෙට එන්න බෑ. කුඩු ගහක් මනුස්සයට කුඩුවෙන් ගැලවෙන්න බෑනේ. සිගරට් බීප් මනුස්සයට ඕනකම දරන්න ගැලවෙන්න බෑනේ. දූර්තයට අහුවෙච්ච මනුස්සයා දන්නව නරකයි කියලා ගැලවෙන්න බෑනේ. මොනක බාධා වෙන්නේ නැහැ. යාගේ හිත විතරයි තියෙන්නේ. මොකද ගැලවෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඕන්නේ බුද්ධ ධර්ම පතරවන්නේ. අපි ඕනේ කාටවත් මෙහි වරෙන් මෙතන කරපන් අපිට කරන්න තියෙන්නේ අපිට හම්බෙච්ච වැඩ වලින් අපි ජොලියේ ඉන්නවා. එළුඹ සිටිනවා. බටහිරට ව්‍යාප්ත නොවන හේතු ඒ වගේ කාරණයක් නේ ව්‍යාප්ත වෙලා තියෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. නෑ බුද්ධ කාලේදී බටහිරක් තිබුණේ නැහැ. අවුරුදු 200කටත් එළිය නැහැ. ඒකෝසික ශිෂ්ටාචාරය. ඒ දවස්වල මත්ද්දෝ. ඒ ලේචෝ. අවුරුදු 200ක් නැහැ බටහිර ශිෂ්ටාචාරය. ඉතින් එතකොට තිබුණේ නැහැ. එතකොට ග්‍රීසිය තිබුණා. ග්‍රීසිය තිබුණා. නමුත් තන්නේ කර කාම ලෝකේ. ඒ නිසා පණ්ඩිසාංශි බුරුන් අපේ කල්දී පණ්ඩිසාංශි කිව්වා ඒ වෙනකොට මෙච්චර දියුණුව තිබුණ ග්‍රීසියට බුදුහාමුදුරයි බුද්ධහම බලාගනින් කියලා කිව්වේ නැති අය ලංකාවට කිව්වේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ මුඩ දාන ගතියක් ගෙදක් තිබුණේ නැහැ. අද ඉන්න පරම්පරාවේ අමන වෙලා තියෙනවා. උඩ දාන දේවල් වලට ලාංකිකයට එහෙම දෙයක් තිබුණේ ලාංකිකයා අවුඩේ ගහකට කුඹුරු වැඩ කරන ලාංකිකයට රට පාලනය කරපෑයි. එහෙම කියා බාන්න ඕනේ අපේ ලංකාවේ කිසිම දෙයක් පේටන්ට් රෙකෝඩ් කරලා අයිතිවාසිකම් කියලා නැහැ. මොකද අපි ළඟ ඔක්කොම බඩු තියෙනවා. මුදේනදී වේ ලංකාවේ පිටයි. එමුද මේ මිනිසුන් යා තිබුණා ඒ නෛර්යානික ගතිය. නිහතමානීකම ලාංකිකයා තුළ තිබුණා. ආසියා කරේ තිබුණා. බටහිරේ එතකොට ග්‍රීසිය. දැන් ග්‍රීසි සිතාචාරය මොකද උනේ? Yeah. ඒ නිසා විවිධාකාර වේලනවා. දැන් බටේර තියෙන ශිෂ්ටාචාරයේ තියෙන කඩාවැටෙන එක අපිට පේන්නේ ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා අන්තිමට එන්න තියෙන මෙතන තමයි කියලා. ඒ නිසා බුද්ධ ධර්ම පිළිබඳව අපි කවුරුත් කියන්න ඕනේ රිසර්ච් ඔක්කොම යනවා එහෙ. නමුත් එන්න බෑ ඒ තරම් ඇබ්බැහියක ඉන්නේ. විදේශ වශයෙන් වහන්සේ එළමක පිටුගේ සඳහන් වෙනවා එහෙම. පච්ච පච්ච දූපදේශ වාසෝච. යම් සීමාවකින් ඈතදී සංනිවේදන නොවන නිසාද සාමාන්‍යයෙන් කියන්න පුළුවන් සත්තු ශාක බෝ වෙන්නේ පරිසරයට අනුව. ඒ ඒ පරිසරයට අනුව තමයි බෝ වෙන්නේ. ඒ කියන්නේ ඒ යෝගේ තියෙනවා. ඒ ඒ භූවිෂමතා ලක්ෂණ අනුව තමයි බෝ වෙන්නේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත දඹදිව මැදයත් කරගෙන තමයි දඹදිව මධ්‍යම මධ්‍යන්ත මධ්‍යම දේශයේ තමයි ඒකට අවශ්‍ය කරන ඔක්කොම පහසුකම් ටික තියෙන්නේ. අනිත් ඇඟවල දේවල් තියෙනවා. නමුත් කිසි දෙයක මේ සද්ධර්මයක වැඩිමක් වෙන්න බෑ. මේකෙත් ඔක්කොම සද්ධර්මයේ නෙවෙයි මේ කියන්නේ. වැඩෙනවනම් වැඩෙන්නේ මෙතන තමයි. අනික කොහොමද නැ ගස්කොලම් වැඩෙනවා. නමුත් මේ මේ ද්විබීජපත්‍රී සාකයක්, රනිල කුලී පත්‍ර සාකයක් වැඩෙන්න බෑ හැමතැනම. ඒක නිරක්ෂය විතරයි වෙන්නේ. අනික් ගස් තියෙනවා ඇල්ගී අනම්මනම් ಜಾති ලෝකේ හැමතැනම තියෙනවා. නමුත් මැමේලියන්ස් ලගේ ශීරපායි සත්වයන්ගේ මොලේ දියුණු වෙන්න මේ පරිසරය අවශ්‍යයි. ඒ පරිසරය නැත්තම් වෙන්නේ නැහැ ඒක. ඒකට මේ පරිසරය වගේ කියන්නේ. ඊට පස්සේ පරිසරය හිටියන් නිකන් වෙන්නේ නැහැ. ඒ මොකද යෙදෙන්න ඕන. යෙදෙන්නේ නැත්තේට හේතුව ඇබ්බැහි. ආසව. රුචි අරුචිකාන්තික අපිට මොන જાති කෙරුවත් ඒක අතාරින්න බෑ. ඊට පස්සේ අපි ඒක අල්ලගත්ත රුචි අරුචිකාන්තික සාධාරණීකරණය කරන්න වාද කතා කරනවා. නමුත් ඔප්පු කරන්න ඕනකමක් නැත්තේ නෑ කාටවත් තරක් නෑ නමුත් අන්තිමට වෙලා තියෙනවා නියම පාර බෙදෙද්දි ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එකේ කුසෙ ඒ අපි ඔක්කොට මේක ඇත්ත මෙදීන එක්කෙනෙක්වත් නොදැන වෙන්නේ ඒත් ඒ තරමටම නතු වෙලා ඇබ්බැහි වෙලා ඒ ගත්ත පාරට ඉතින් ඒකට ඒක සාධාරණීකරණය කරන්න අපි උදේ ඉඳලා හැන්දෑනකම් කතා කරනවා. අන්තිමට අපි ඒකම කෝල් ලැබෙක් වෙනවා. කෝල්ල බබා අපිට ගහන්නේ අපි කෝල්ල බබාට ගන්න. ඒකට ඉහිවල කනවා. කෝල්ල බබා නිකන් ඉන්නේ. එஞ்சයි නිර්මාණශීලීත්වය රිසර්ච් ගැන කතා කරන්න ගියොත් ඔය රිසර්ච් කියන එකේ ඩිංගිත්තක් හරි ඕගොල්ලෝ කියවනෝ නම් ඇත්ත. අද අපිට හම්බෙලා තියෙන තෑම රිසර්ච් ප්‍රතිඵලයක්ම වෙලා තියෙන්නේ යුද්ධයට ආයුධ හදනකොට ඇතිවෙච්ච අතුරුඵල. ඔය එකම නිෂ්පාදනයක්වත් මානව ප්‍රජාවට හදපුවා නෙවෙයි. මේ එක වැර දැකපු ගමන් 60ක් 70ක් මරන්න හදන ආයුධ වලින් තමයි ඔය සර්ජරි සිස්ටම් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. කියවලා බලන්න දැනට වුණත් ඒ ලෝකෙම සල්ලි ණයට අරගෙන හරි ඇමරිකාව කරන්නේ එක වැරම මානවය ඔක්කොම ඉවරකරනද ආයුධ හදන එක තමයි කරන්නේ. ඒකෝට ඉතින් අතුරු බල හම්බ වෙනවනේ. ඒව තමයි සංනිවේදන, සෞඛ්‍ය, ප්‍රජා මේවා අතුරු බල විතරයි නේද කොච්චර නාස්තියක් හිතලා කරපු වැඩක්ද කියලා හිතන්නේ. ඉතින් මේ අතුරු බලේ මෙහෙමනම් අර මූල බලයත් කිසියක දාසිකේ ওই අතුරු බලේ හරහා එනවා. විද්‍යාඥයෝ කන්ඩිෂන් කරලා ඉවරයි. මේ මිනිස්සුක බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. බඩ සල්ලි දුන්නාට පස්සේ අම්මා අප්පා බලන්න එපා. හරි වැරදි බලන්න එපා. මේ මොනවද කියන්නේ? සදාචාරය බලන්න එපා. බැලුවොත් විද්‍යාඥෙක් වෙන්න බෑ. ඉතින් මේ මිනිස්සු කන්ඩිෂන් කරගත්තාට පස්සේ උන් යනවා මොක්කුද වාගේ. ඒ කට්ටිය මූලිකත් නේද ඔලුවන්නේ සල්ලි වලින් වැඩ කරන්නේ ඒක පාවිච්චි කරන්නේ ඊට පිටිපස්සේ ඉන්න සල්ලි කාරයෝ ටික උන් කැමති නෑ මනුස්සයා විවේකයෙන් ඉන්නවා දකින්න හැම වෙලාවෙම හිර කරලා මත් කරලා දාගියෝ කරගෙන ජීවත් වෙන්න ආතල් ඉතින් මේක තමයි 2012 වෙච්ච ලෝක විනාශය ওই තොරතුරු ටික ඔක්කොම ආවා දන්න මනුස්සයා තේරෙනවා 2012න් පස්සේ කිසිම තොරතුරක් හංගන්න බෑ දැන් 12ට ඉස්සලා කිව්වා 2012 වෙනකොට මේ මහමිනිසු කරන පචේ ඔක්කොම පොඩි මිනිහට අහු වෙනවා කියලා පොඩි මිනිහ කියන්නේ තුන්වෙනි ලෝකෙට. දැන් දන්නවා. භාවනා කරන මිනිසෙකුට මේක දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් කෙලෙස් වල තියෙන බරපතල. කෙලෙස් වල තියෙන ගැඹීරත්වය මායාව කොහොමද වැඩ කරන්නේ. අපි පුද්ගලයෝ නම් කිව්වට මේ තමයි කෙලෙස්. අපි මේවට අනියමත්වයෙන් හරි සම්බන්ධ වෙලා වැටුණොත් සම්පූර්ණ මිලිකලා සාරේ ගන්න. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේශපාලනයෙන් උත්තර කම්බේ කියලා නේද? දේශපාලනයට වෙලාවක් තියෙනවද භාවනා කරන්න? ආර්ථික විශේෂඥයෙක්ගෙන් පුළුවන් උත්තරක් හම්බෙයි කියලා හිතන දුන්නේ තියනවාද අඩු ගානේ මේ සමාජ සුඛයක් ගැන ditthදම සුඛයටව සමාජයක් ඇති කරගන්න. ওই සමාජ සේවය කියලා ඊට කතපට ගහන දඟල මිනිස්සු එක්කට තියනවාද ගෙදෙට්ට ඇවිල්ලා තමන්ගේ ගෙදර සුද්ධ කරගන්න වෙලා. යකෝ මේ මේ මත් සූස්ති මත් කුළු එනිසා බුදුරජාණන් කියනවා mind your own business. මම දැන් මෙතන ගනිමි. කාටවත් ඇඟිලි ගහන්න බෑ. ඒක උඹෙන් හොරකම් කරන්නවත් බෑ. ඒක රකපන් ඕක කාටවත් දෙන්න යන්නත් එපා ගන්න නෑ. කවුරක්වත් මේක ගන්න නෑ. නිකන් දෙන්න නිසා කවුරුත් ගන්න නෑ. නමුත් උඹ ගත්තොත් උඹට ප්‍රයෝජන තියෙනවා. ප්‍රතිරූප අනිත් පැත්ත. ප්‍රතිරූප දේශ වාසය කියලා කියන්නේ ප්‍රඥය ගැළපෙන භූමිය. පච්චත්ත දේශ කියලා කියන්නේ එයින් පිට. සිවිලයිස්ඩ් and barbaric කියලා එකක් තියෙනවා. සිස්ට සහ ම්ලේච්ඡ කියලා. ම්ලේච්චෝ ඉන්නේ ශිෂ්ට දේශයෙන් පිට. ශිෂ්ට දේශේ දැන් අපිට ශිෂ්ට දේශය එංගලන්තේනේ. අපි මහා ගෙදර. එංගලන්තයේ ලංකාවෙන් ගිය උන් එංගලන්ත කාරෙන්ට වැඩි එංගලන්තයි. පිස්සු හිතෙනවා එංගලන්ත කාරේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපෙන් ගිය කට්ටිය එංගලන්ත හිටපු කට්ටිය අපිට එනවා බණ උගන්න. මෙහෙම මෙහෙමයි මේ රටේ එහෙම කරන්න බෑ. මොකද මේ ඔයගොල්ලෝ උගන්නන්න දෙන්න ඕන අපිට පේන ඕගොල්ලන්ගේ තියෙන පාහර ගතිය. යුද්ධගේ තියෙන පාහර ගතිය. උඹලා මේ සුද්දා ඇඳගත්තට සුද්දා ගෙව්ව නෑ. සුද්දා කවදාවත් වෙලාට වැඩ කරන්නේ නෑ. ඔව් ප්‍රසිද්ධිය කියන කද්දාවස අන්තිම ගඳයි. කද්දාව පිරිසුදුයි. හැම වෙලාවෙම අනුගේ දේවල් වලට ඇඟිලි ගන්න හොරකම් කරනවා. අපි හිතන්නේ සුද්දා හරි සුද්දයි කියලා. අපි ගී කට්ටිය සුද්දාගේ ඒ ගුණ මතු කරන්න කියලා මේගොල්ලෝ ජැක් ගහන්න හදනවා. ඇමරිකාන අපෙන් ගිය ඇමරිකන් සුද්දා සුද්දට වැඩිය සුද්ද වෙන්න හදනවා. මොකද ඒක මහා ගෙදර කියලානේ අපි බාර නැතිේ. ඇමරිකාවේ එංගලන්තේ ගියේ නැත්තම් නිකන් මේ අම්මා තාත්තා බලන්න ගියද වගේ කියන. මේ මොකක්වත් නැහැ. මේක අපි ප්‍රත්‍යන්ත දේශේ නෙවෙයි ඉන්නේ මේ මධ්‍යම දේශේ නෙවෙයි ඉන්නේ. නමුත් සරුවචන්සේ දේශනා කරා මේකේ ඒකත් ඇත්තට සරුවචන් දේශනාවක්ම නෙවෙයි කියලා තියෙනවා පිහිටන් ලංකාවේ කියලා. මේ ළඟදිත් මම දැක්ක මැගසින් එක ලියලා තියෙනවා හැම රටවල් වලම 13 වංශලා ඉන්න. නමුත් ඕනම බෞද්ධයෙක් ගන්නවා ලංකාවේ තියෙන ධාතු හරියම කියලා. කොහොම වුණත් දන්නේ ලංකාවේ නේ බුදුරජාණන් දෙපෙන්නවා බෑ. හැම රටකම තියෙනවා ත්‍රිපිටක. ලංකා ත්‍රිපිටකය තමයි හරිය කියලා ඔක්කොම බෞද්ධ පිළිගන්නවා. ලංකාවේ දැන් අතර අහසින් වන්ද රහතන් වහන්සේලා නැහැ. ඕන තරම් වී වේලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට බඩු තියෙන ලංකාවේ කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ ලියන්න ඕස්ට්‍රේලියානු හාමුදුර කෙනෙක්. එයාම තමයි මටත් මුලින් උදව් කෙරුවේ. කියලා තියෙනවා හැම ලංකාවේ තියෙන හැම දෙයකටම ඕනෙම බෞද්ධයෙක්. ලංකාවේකට කොහොමද පිළිගන්න ඇති ලාංකික බුද්ධ ධර්ම කියලා. පිළිගැනීමක් තියෙන මොකද්ද තියෙනවා මේකේ යෝගයක් තියෙනවා. ඒක අපිට කරන්න දෙන්නේ ඒක මේ සමාදන් වෙලා ඒ ධර්මයේ ගත කරන ගමන් සතියෙන් ගත කරන ගමන් ඉන්නවනම් අපෙන් ඊගාව પરම්පරාවට වෙන්න ඕනේ පණිවිඩය මම කියන ආදර්ශයේ සිද්ධ වෙයි කියලා මම හිතනවා. මේ මේ මෙල්බන් පැත්තේ මොනවා කියනවද දන්නේ තා විනාඩි 10ක් විතර අපිට වෙලා තියෙනවා. එතන තාම ප්‍රශ්නයට ආපු නෙමෙයි. ආ ජොයිනන් ප්‍රශ්නේ නෙමෙයි. ස්වාමීන් ධෛර්ය අරිත කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ දැන් කතා කරනවා. ඕපනයික නෛර්යානික කියන එක මේ Taman වැරදි තැන හිටියත් හරි ප්‍රතිපදාට ගියාට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් නියම තැනට උපනායනය කරන ගතිය තියෙන ඕපනයිටික් ගතිය නෛර්යානික වෙන එකත් පෘ탁ජනේකට තමයි දන්නවනම් මේක නෛර්යානික සීසත් ධර්මයේ කියලා ඒකේ වැඩ කරගෙන කරගෙන යනකොට අර කෙලෙස් හැලෙන්න පටන් අර ගන්නවා. තව කෙලෙස් ගොඩක ඉන්නේ. නමුත් පිරිසුදු වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා නෛර්යානික ඕපනයික කියන දෙක මම තේරුම් ගන්න තිබුණේ බොහෝ විට ලීඩ් කරනවා කියලා. ඒක එක එකින් එකට එකින් එකට එකින් එකට තල්ලු කරන තල්ලු කරන නිසා තමයි දැන් ඉන්නේ නරක තැනක බව දන්නවා. නරක මෙච්චරක් තියෙනවා බව දන්නවා. මට හොඳ වෙන්න ඕනේ බවක් දන්නවා. ඒ නිසා සීලේක මම ඉන්නවා. මට අදි සීලයට යන්න ඕනේ. මම චිත්ත භාවනා කරනවා. අදි චිත්ත භාවනාවට යන්න ඕනේ. මම ප්‍රඥා කරනවා. අදි ප්‍රඥාවට යන්න ඕනේ කියලා. ඒ නෛර්යානිකත්වය මේ සුද්ධ කරලා ඉදිරියට යන ගතිය අදාහගත්ත වෙලාව ඉඳලා තමයි ඉස්සරහට ඉස්සරහට තල්ලු කරගෙන යන ගතියක් ධර්මයේ තියෙනවා. හරියට සූදුවට වැටිච්ච මනුස්සයා සූදුවට ඇදලා යනවනේ. ඇබ්බැහියක් කරනවනේ. කුඩු ගහන මනුස්සයා කුඩුවට ඇබිලා යනවා වගේ නෛර්යානික සීසත් ධර්මයේ අදාහගත්ත ගමන් ඒ මනුස්සයා කොච්චර අපිරිසුදු තැනක හිටියත් එන්නේ එන්නේ එන්නේ සුද්ධ වෙවි සුද්ධ වෙවි ගඟක පෙරලෙන ගලක් හැප්පිලා හැප්පිලා හැප්පිලා ක්‍රවුම් වෙනවා වගේ මේ ඒ පිරිසුදුකමට දැනට අපිරිසුදු වුණත් සද්ධර්මයේ නෛර්යානිකත්වයේ අධාරණ කියන අධහන කෙනාට Tamange පිස්සුකම නුසුදුසුකමක් නෙවෙයි. එයා ඒකම ආදර්ශයට අරගෙන ඉදිරියට යන්න ඒ ඉදිරියට යන ගතිය එන්න එන්න එන්න එන්න තියුණු වෙනවා. එන්න එන්න එන්න ප්‍රණීත වෙනවා. හරි ඒකට තේරෙන පටන් අර ගන්නවා මේ එක වෙලාවකට මෙච්චරයි මම ගෙවිලා ගියේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේ යෙදිලා ඉන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉදිරියට ඉදිරියට තල්ලු වෙන ගතිය නෛර්යානිකත්වය. එතකොට ඒක හරි සජීවී වැඩ පිළිවෙලක්. කාටද කොන්තරක් දෙන්නත් බෑ. නිකන් හිටියට වෙන්නේත් නැහැ. ඒක වෙලාවට ගොඩක් වෙන්නේත් නැහැ. මේ කෙලි කෙලි කෙලි කෙලි එතන එතන අත්දකින්න පුළුවන් ධර්මයකට නෛර්යානික සද්ධර්ම සජීවි. සර්වඥාන්සේ අපවත්ුණයි කියලා බිරුණම් පාවේ කියලා ප්‍රශ්නයක් නැහැ. કોઈ වෙලාවක හෝ ඒකට යෙදিলা කටයුතු කරා නම් ඒ න්‍යායානුකූලවම හොඳ පැත්තට සුගතිය පැත්තට යනවා. ඉතින් අපේ ඒකට හේතුව අපේ ඡන්දේ නැත්තම් පිරිසිදු වෙන්න ඕනයි කියන ඡන්දේ නැත්තම් කොච්චර නෛර්යානික සද්ධර්මයක් වුණත් අපිට ඇති වැඩක් නැහැ. ඒ ඡන්දේ තියෙනවා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මට මේක මම දැන් අස්පිරිසුදුයි. නමුත් මම මේ යන්නේ පිරිසුදු වින් යන ගමනකට. ඒ නිසා අපිරිසුදු ගමන කනකාටු වෙන්න එපා. පිරිසුදු වෙන්න ඕන ටික කර කර යන්න පටන් අරගත්තාම ඇත්තටම අපිරිසුදුනින් පටන් ගත්ත එකනට ලොකු නඹුවක් තියෙනවා. ධර්මයෙන් වැඩක් වෙලානේ. ඒ නිසා බුදුජානනාංශේ මේ පටන් ගන්නකොට සුදුසුකම් මොකක්වත් කියලා නැහැ. ඕනම කෙනෙකුට ඕන තැනකින් පටන් ගන්න පුළුවන් සජීවී ධර්මයක් තියෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තල්ලු කරන යන එකයි තියෙන්නේ. නායකයන්ිකත්වය ධර්මයේ තියෙන අපූර්ව ලක්ෂණයක් ධර්මයේ ස්වාධීනයි කියන එකට. ඒකෙම බලයක් තියෙනවා තල්ලු කරන තල්ලු කරන යන එක. නියානිකයි. සමාධිය කියන වචනේට මේ කෙනෙකුට සමාධිය තියෙනවා කියලා දැනගන්න මට්ටමට ආවෙන් පස්සේ මේ සමාධිය හිතේ කයේ වචනේ හැමතැනම පැවැත්වෙන ආකාරය ගැන ටිකක් විස්තර කරනවා මේ ඔක්කොටම හොඳයි කියනවා. ඒක ඇත්තට මේ මේ සමාධිය ලකුණු මේකයි කියලා පෙන්වන්න අමාරුයි. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමති භාවනාවේ නැත්නම් පරිසම්පදා මාර්ගයෙන් අරගෙන අර්පණාවේ දසවිධ ලක්ෂණ කියලා ලක්ෂණ 10ක් පෙන්නලා තියෙනවා. ඒ ගිය වෙලාවට එයාට අතීතය අනාගතය දෙකට යන්නේ හිත. ඒක හොඳම දන්නවා. රාගයට සහ ద్వේෂයට යන්නේ හිත ඇකිලීමට සහ විසීමට යන්නේ ඒතර ලකුණු හයක් තියෙනවා. අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි කියලා දානවා. නැත්නම් අතීතන අතීතේ බව දානවා. ඒතර සමාධිය නැති බවක් දානවා. රාගයට සහ ద్వේෂයට නෑ මේ තීන රාගෙන රාගේ බව දාන්න වෙන සමාධිය නැති බවක් දානවා. නැගේ ඇකිලිලා හිත නිදිමත වෙලත් නැහැ, ඇවිසිලත් නැහැ. ඒ හය නැත්තම් ඒ කෙනාට මේ මොහොතේ පේනවා මම දැන් මෙතන කියලා. එතකොට පෙන්නලා දීලා තිනවා ඒ වෙලාවට පහල වෙනවා. එහෙම වෙලාවට පහනවා සද්ධාවයි මේ ප්‍රඥාවයි සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව මොට වෙන්නෙත් නැහැ. සම් ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව කාබාසිනිය කරන්නෙත් නැහැ සම්පර වෙනවා. ඒත් වීර්යය සමාධියයි දෙකේ සමාධිය වැඩිලා නින්දට යන්නෙත් නැහැ, වීර්ය වැඩිලා ඇවිස්සෙන්නෙත් නැහැ. තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනතා කියලා ඒ ඒ ධර්ම සමබර වෙන ගතිය. 85 දෙන දාලා යන රතේ එක එක දිහාට අදින්නේ නැහැ. දැන් ඇඟිලි පහ දික් කරම එක එක දිශාවට තියෙන මේක මෙහෙම වෙනවා. ඇඟිලි ඔක්කොම එක දිශාගත වෙනවා. ඒකට ඒක රස වෙනවයි කියලා කියන ඔක්කොම විමුක්තියට යොමු වෙනවා. ඒ වගේම එන්නේ එන්නේ එන්නේ උපේක්ෂාට කිට් වෙන්න කිට් වෙන්න අවශ්‍ය කරන වීර්ය අඩු වෙන්න පටන් ගන්නවා. සමාධි විෂම සමාධියකදී හිත එක තැනට යන ගොඩාක් පුරකණ්ඩ උඩනේ. දැන් එච්චර ඕනේ කීකරු කරගත්ත පන්තියක් වගේ. එතකොට තදුපක විදිය වාහනටත් අර එන්න එන්න එන්න නිකන් පොඩි විධානයකින් වැඩ කරගෙන යන්න පුළුවන් මට්ටමට ඇතුළත පිළිත හැදෙනවා. අතින් ආශවනත් හේන මේක ලක්ෂ වාරයක් කර කර දිනු කරන්න ඕනේ බව තේරෙනවා. මේ අද හම්බුනාට මේක බුද්ධියට සින්න වෙලා නැහැ. එතකොට අර 6යි මේ 4 එකතු වෙච්චාම අර්පණ සමාධියක නැත්නම් උපචාරේ ගියාම ඒකේ ලක්ෂණ 10ක් පෙන්වෙනවා. ඒ ලක්ෂණ 10 යෝගාවචරයාට තේරෙන්නේ සුතමේ ඥානේ තියෙනවනම් තමයි. නැත්තම් දන්නේ නැහැ. මේ පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවනුව හැඩරුව බලන්න එපා කියලා අම්මා කිව්වට පිපුණු මලේ රුව පිපුණු මල දන්නේ නැහැ. ඒ වගේම අපේ හිත සමාධිගත වෙච්චලා අපි දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. කාටද කියන්න ඕනේ නම් sannivedana කරන්න ඕන මේ සුතමේ ඥානෙ තිබ්බොත් යාට කීතයි මට මේ මට මේ වෙලාව විවේකයක් ගන්න මගේ අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ යනවනම් මම දන්නවා. රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, ඇකිලිලත් නැහැ, විසිරිලත් නැහැ. මට හොඳට මේ ලුණු ඇඹුල් සමබර වුණා වගේ, පදමාව වගේ මේක නැවත නැවත කරන්න හිතන ගතිය. ඒ වගේම මට දැන් අනායාසයෙන් මේක කරන්න පුළුවන් ගතියෙම දැනෙනවා. කියලා යාට හරියට අර කරුණු ටික කියන්න පුළුවන්. ඒකට ශාස්ත්‍රීය දැනුම තියෙන කෙනාටයි නැති කෙනාටයි තේරෙනවා මේ මනුස්සයා කතා කරන්නේ අත්දැකීමෙන් කියලා. හැබැයි මේ කරුණු 10ක පොතෙන් කටපාඩම් කරන කිව්ව එක ඒ කට්ටය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. භාවනා මැදට හැමතැනම ඉන්නවා එහෙම කට්ටය. හරියට පොතේ තියෙන. ඒකට පොතේ පෙළට කියනවනම් උබරු කියන්නේ. පිළිවෙලට කියනවනම් උබරු කියන්නේ. ඒකට ප්‍රශ්නයක් කරලා අහන්න පුළුවන් මොකද්ද මේ මේ සම්බර වෙලා තියෙනවා කියන එක අදහස් කරන්න කියනකොට ඉතින් ඌ පච කියන. හිත කිය හිතනවා. ඒක දන්න මේ පොත කියවලා කරන්නේ කියලා. නමුත් මේ කරුණු තියෙනවා. නමුත් ඒ කරුණු ඉතින් අංග සම්පූර්ණ බාර ගන්න එපා. ප්‍රශ්නයක් ආවම දෙන්න තියෙන උත්තරයක් විදිහට විතරයි බාර ගන්න. ඡානද මතක් ඊළ ප්‍රශ්නයක් හිත තැම්පත් වෙන සමාධිය ආලෝකේ පහළ වෙලා ආලෝකේ දිහාම දුන්නතු බලමින් ඉන්න වෙලාවේදී හොඳට ඉන්ද්‍රෝලෝක කවදිනවා දැන් පෙරේදා ඉඳලා ආ පරියන්කේ ඉඳගෙන පොඩ්ඩක් වෙන්නේ නැහැ නේද අයක් විතර ඒ ඉස්සර කියන කතියේ පිට කියනකොට කුසල් සිතුවිලි පහළ වෙනවා ප්‍රමාණයක් නැතුව අනුන්ට උදව් කිරීමේ. මේ ඒක සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් ගියන් පස්සේ තමයි සිතුවිල්ලක් කියන එක ක්ලියර් නැගින්නේ. ඒතකොට අයම අර මූල කර්මස්ථානයේදී හිත දාගන්නවා ඒකේ විනාඩි 3 4ක් වෙනකොට ආයෙත් මම නොදැනුවත් කර කුසල සිතිවිලි වලට යනවා අනුරන්දන කිරීමේ මෙයාට මේ විදිහට සිල් ගන්න පුරුදු කරන්න ඕන මෙයාට මේ විදිහට දාහනේ ගන්න පුරුදු කරන්න ඕන දාහනේ මේ විදිහට කරොත් තමයි ඒකේ ආනිසංස තියෙන්නේ අන්න ඒ වගේ සිතිවිලි කරවක් තමයි මතුවෙන්නේ දැන් ඒක තමයි දැන් උපාදුරද මට කෙරෙන්නේ ඒක මොකද කියලා ඉතින් ඒකට ඒ හිතවිල්ල කුසල් හිතවිල්ල කියලාද කියන්නේ නෑ මම කියන්නේ මොකක්ද තුන් සැරයක් කිව්වේ නේ මොකක්ද දැන් දැන් කීවේ මට කුසල් හිතේලි පහල වෙනවා කියලා. ඔව් ඒ කියන්නේ අපි ලෞකික දැන් මේ ඉන්න මට්ටමෙන් බලනකොට හොඳ හිතේලි ඒකයි. හරි හරි ඒකට මොකද්ද දෙන්න පුළුවන් නම එහෙනම්. මේ හොඳ හිතේලි මේ ලෝකේ රවට්ටන්න ඕනිච්චාට කුසල් කියනවා. නමුත් Tamanට වෙනවා කොක්ක කියලා. මාරේ කෙලෝගෙන් පස්සේ කරලා මම සම්මාන හිතරත්. කෙනමයි මොනවද? මම කියන්නේ මටත් ඔච්චර තමයි. මටත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මේ බරපතල අකුසල අයින් කරගත්තට පස්සේ යට තියෙන පුංචි අකුසලයක් කුසල් ස්වරූපයෙන් මතුවෙනවා. ඒකට කියන වංචනික ධර්ම කියලා. අපි කරන හැම පින්කමක්ම මායාවක්. ඒ හැම පින්කම පිටිපස්සේ මල පුඩුවක් තියෙනවා. ඒක තියෙනවා මම මේ ළඟදී ෆොටෝ ස්ටැට් කරලා ගත්තා. මේ නෙතිප්ප කරන අට කතාවේ කෙලස් වංචනික ධර්ම 1500 විතර කරනට අපි කරන හැම මෛත්‍රී කරනවා කියන එක අනිවාර්යයෙන්ම යට රාගය තියෙනවා. කරුණා කරන හැම කෙනා ළඟම ද්වේෂය තියෙනවා. පින්කම් කරන්න යන හැම කෙනාම තමන්ගේ කර්මාන්ත වලට තියෙන කැමැත්ත පින්කමක ස්වරූපයෙන් වසංගනවා. ඉතින් ඒක උඩ පේනවා දැන් ඉස්සර වගේ අපි දත්තු මරලා අරගම් කරලා කරන නෙවෙයි දැන් අපි වෙන වෙන වචනකින් මේ වැඩේ කරගන්නවා. මේකට කියනවා ෂට ගති, මායාවී ගති සහ වංචනික ධර්ම කියලා. නමුත් ඒක නරක නෑ ඉස්සර තරම්. නමුත් මේක භයානකයි. මොකද ලෝකයා ඇවිල්ලා අනුග්‍රහ කරනවා මේ පින්කම් කරන එක කියලා නමුත් ඌ දන්නවා තමන් අනුග්‍රහීනි කියලා කියලා ඉන්නවා. මිසක තමන්ගේ ගෙදර බිස්නස් එක කරගන්න වෙලාවක් නෑ. ඉතින් ඒ වෙලාවට ඒ මට්ටමේ කෙනෙක් හම්බෙලා කතා කරලා මේව මැප් කරලා තියෙන පොතේ ඔක්කොම ඇඳලා තියෙනවා. මෙතෙන් යනකොට මේකට අහු වෙනවයි කියලා. අන්න ඒක බලන්න පේනවා. හරි ගියයි කියලා කියන්නේ වරදිනවා. වරදිනවා කියලා කියන්නේ හරියනවා. අපිට හරියනවා දැන් හරිය පින්වන්තයි මම ඔක්කොට උදව් කරන්න ඉන්න පුළුවන් කියලා කියපුව ගම මොකක්වත් නැහැ ලාභ සත්කාර කන්දකින් යට කරනවා. ඒ තියේදිත් ඒකත් නැතර කරන්න එපා. මොකද අපි කර්මානුකූල දෛවගත වෙන්න තියක් තියෙනවා දැන්. නමුත් ඒක මේ තමන්ගේ උත්තමාර්ථයේ වලහාර නැති වෙන විදිහට විනාඩියක් ඉන්න. ලෝ තෙරුවන් තරණයි. ආ oh. ah, සාදු සාදු. ඉතින් එන්නකෝ. එන්නකෝ. ආ ah, බොහොම හොඳයි. එතකොට මට බස් ගාස්තුවක් දීතුරේනවා. දැන් දැන් දැන් දැන්. හරි හරි පුළුවන් වෙලාවක එන්න. පොඩි ආමිරුත් ඇවිල්ලා ඉන්නවා. ඈ? හරි හරි හරි කමෙන්ට් නැහැ කමෙන්ට් නැහැ. හරි හරි හරි හරි සඳාවත් මට තැපැලෙන් ආවත් එච්චර ප්‍රමාණයක් නෝනේ සඳා එනම් බලාපොරොත්තු වෙන්න. හොඳයි. අපි ධර්ම සාකච්ඡාවේ ඉන්නේ ඒ නිසා මම නතර වෙනවා. තේරුම් ගන්න. ඒක නිසා ඒ ටික මේ තේරුම් ගත්ත කෙනා තමයි ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ඡාන්සේ ඔක්කොම නමවා විතර්ක වෙන්නලා දීලා තියෙනවා. මම මෙතෙන් එනවා. ඒක පංසු දෝන සූත්‍රයේ බුදුරජාණන්සේ දේශනා කරලා තිබුණා. මම ගියසරේ ගියාට පස්සේ එංගලන්තෙදි මට කිව්වා. පස්සේ මම මෙහිදී පංසු දෝන සූත්‍රය කියලා මේ රිට්‍රීට් එකක් කරා. ඒකේ පෙන්වනවා මේ ඕලාරික විතක් අයින් වුණාට පස්සේ සුකුම විතක් වෙනවා. එතකොට හති සුකුම විතක් වෙන ඔක්කොම කෙලෙස්. හැබැයි පේන්නේ මල් පිපිලා හරි ලස්සනයි මිනිසුන්ට උදව් කරනවා හරිෂෝ නමුත් අන්තිමට බලනකොට ආයසරයක් ආයකක් අනුඩි. නමුත් ඒක වෙන්නේ නැතුව නෛර්යානික වෙන්නේ නැහැ සද්ධර්මයේ. ඕපනයික වෙන්නේ නැහැ සද්ධර්මයේ. නිසා අපි තේරුම් අරගන්න ඕනේ දැන් අතපය තලා ගන්න නැතුව වැඩ කරන්න පුළුවන්. නමුත් තාම තමන්ගේ පරමාර්ථ ඉෂ්ට වෙලා නැත්තම් සර්වඥයන් සඳහන් කරන අනාගාමි වුණත් ඉසුඹලන්න එපා. ওই ඉතුලා තියෙන කෙලස් ටික ඇති විනාශ කරන්න. අසුචි මූත්‍රය පොඩ්ඩ වුණත් ගඳයි. ඒකත් ඉවර වෙනකම්ම බලපන් මේ කෙලෙස් කියන්නේ අනුකම්පා විරහිතව ගහන එකක්. අනුකම්පා විරෝධව විනාශ කරනවා. කොඩනක්වත් තියන්න එපා. එනිසා අවසාන ඉවර වෙනකම්ම ගහගෙන ගහගෙන යන්නයි කියන. අපි මෙතෙන් හරි මේ කැලෙන් එළියට එන්න පුළුවන් වෙච්ච එක. මේ අහුල් ජාලාවෙන් එළියට එන්න පුළුවන් වෙච්ච එක ඒක ඉතින් ඇත්තටම අපේ පිනකටත් වැඩිය බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨාන ශක්තියක්. අපි හිතා ගන්න තියෙනවා ඒක කරලා මෙතෙන් ආවා. දැන් වතුරේ උනාය උස ගන්න පුළුවන්. ගැඹුරු වතුරේ උඩට ඇලි අන්තන් නහය උස්සගෙන ඉන්න පුළුවන්. නමුත් ස්පාසු නැහැ. ඉක්මනට කොට බිමක් හොයන්න යන එකයි තියෙන්නේ. ඒ නිසා මේ මෙවුවා ප්‍රකාශ කරන එක හොඳයි. මොකද මේ භාවනා හරියන මිනිහ හැම මිනිහටම ලාභ සත්කාර දීමේ ඔය කරන්නගේ ඕනම වැඩක් හරියනවා. ඒක 100 200ක් ෂුවර්. මොනම හරි සීල ව්‍යාපාරයක් කරන්නේ දානයක් දෙන්න ආයෙ මොකද නැහැ සමලයට අතුනම වගේ හැදෙනවා. ඉතින් ඒක උරිනෝ යකෝ ෂෝක් එක වැඩනේ මේ අනුන් එකට කරන අනුන් මං එකට වෙනවට වැඩිය අනුන් එකට කරන පාරුවක් තියන්නේ එකට මේකට පදින්න එක හොඳයි කියලා හිතනවා. නමුත් මතක යන එකට යන හැම වෙලාවෙම ඒක කාපහු වෙනවා මේකට. ඒකට යන්න වෙන්නේ නැහැ උට පාරුකාරයට. ඒ නිසා බුදුරජාණන් කියන්නේ උඹ එකට වෙනවා. ඒකට වෙලා ආදර්ශයක් තිබුණා නමුත් ඒ ඒ ප්‍රදේශය හරීම තනි අලියාගේ සටනක් තියෙනවා. කඟ වේන අඟක සටනක් තියෙන්නේ. මොකද සෙනගක් එක කරන්න බෑ. ඒක දුවත් ඕනම කෙනෙක් තරහ වෙනවා. මේවා තමන්ගේ වැඩ ටික කරගන්න හදනවා මේ පුද්ගලිකත්වයක් ගැන හිතනවා ආත්මාර්ථකාමී පැත්ත කරලා යන්න හදනවා. ඒ නිසා අර මිනිසුගේ වැටිකුත් යන්න අරින්න ඕනේ. මේ වස්තුස් යන්න ඇත්සවකට නැති වෙන්න ඒ ටිකකුත් කරන්න ඕනේ. තකතිරුකම් ටිකක් කරලා ඉවර ගෙනවා මේ වෙලා නැහැ නැත්තම් මම තව ටිකක් මේ තකතිරුකම් කරනවා වෙලා නැහෙනේ කියලා ඉවර හිමීට තමන්ගේ වැඩ ඒ දෙක බැලන එක තමයි කියන්නේ තද තතු මේ තත්ත ධාතානන්දම්මාන අනතිවත්තනතා භාවනායෙම හටගන්න ධර්ම එකිනෙකා පරය යන්න දෙන්න එපා ওই සද්ධා පරයා ගිහලා ප්‍රඥාව කාම විනසය වෙලා තියෙන්නේ. අනික සද්ධා ප්‍රඥාව විදිහටම සද්ධාවේ දන් දෙන ඔක්කොටම බයිට පටන් ගන්නවා. ඒකත් බෑ. උමුත් ඉන්න ඕනේ. තමනුත් ඉඳලා ඉල්ලේ මෝඩ වැඩිකුත් කරන්න ඕනේ. කරන ගමන් ජාම බේරගෙන යනවායි කිව්වාම කම්බේ ඇවිදින ගමනක් තියෙනවා. හොඳයි අපි මෙතනින් අපි නතර කරනවා. අපි අද විශාල වැඩ වැඩ කෙල්ල ඉන්න දවසක්. නමුත් සතුටු වෙමු. මෙච්චර වැඩ තියදීත් අපි කාමාරක් ධර්ම සාකච්ඡාවක් ගත්තයි කියලා. ඒ නිසා අපි මෙතනින් පස්සේ ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කළා නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ මෙල්බන් වලට සමු දෙන්නයි යන්නේ. ලැබෙන 21 නේ නෑ 21 වෙනිදා මම යනවා ඇලන් මැදිනියරහට. අද යන්න තිබුණ දවසේ මේ මේ මේ පින්කම නිසා නෑ කියලා හිතියේ නමුත් මේ කොහොම හරි කරගන්න පුළුවන් වුණා ලැබෙන සතියේ මේ ඇලන් මැදිනියරම නිසා මම හිතන්නේ තියන්නේ නෑ කියන එකයි කියන්න තියෙන්නේ. ඒක අහපේක හොඳයි නැත්නම් ආයෙ ඊමේල් ලියන්න වෙනවා. හොඳ එහෙනම් තෙරුවන් සරණයි. දැන් අපි නම් ඊතාවත ආදි කාලසත් ගන්න කලින් අපි සාකච්ඡා එතාවතාජනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාජනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා නාගමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගමහිත්‍තිකා අනුමෝදිතා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්ඛන්තු මං පරන්ති ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ දුයාව නිපාතවත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ දුයාව නිපාතවත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ මේ මේ ওই පොතේ කාඩ් එකක් නියුලනවාද මේ